ಐ ಕೊಮ್ಮೆ ಮಿಹಕಸ್ ಎಂಗೆನ್ ಜಿಹೇನೆ ತಿನ್ ಅಸ್ಲು ಸವಬಕಿ ಕಬ್ಬಳ ದಾಯರು ಎ ಕಬ್ಬಳೋ ಕುರವೆ ಸವಾಲ್ ತಕ ಜವಾಬ್ ಜವಾಬ್ ದಾರಿ ಉಮ ತಯ್ಯಾರು ತಯ್ಯಾರು ಮಟ್ಟಕ ಮಿತಿನ್ ಅಸ್ಲು ಎಂಗೆನ್ ಹಮ ಕೊಮ್ಮೆ ಹೆಂ ಬೇನು ලාසිමු කමෙන් මිතින් අස්ලු කොමෙන් මිහක සෙවුන් එන්කම මියදු මෙවනි මීගේ තිම්වන අස්ලු එයි නබියා දෙනගතු මාරිෆතු නබියිකුම් මුහම්මදින් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් එයි තිබාමි හුගේ නබියා මුහම්මදින් සල්ලල්ලාහු අලයිහි වසල්ලම්ගේ මාරිෆා حاصل කුරුම මාරිෆා මාරිෆා කි දෙනගතු කොම්මයකස් මේ විදාල්වනී වහුව මුහම්මද් බුන අබ්දුල්ලාහ් බුන අබ්දුල් මුත්තලිබ් බුන හාෂිම් وهاشم من قريش وقريش من العرب والعرب من ذرية إسماعيل بن إبراهيم الخليل عليه السلام وعلى نبينا أفضل, أفضل الصلاة والسلام محمد بن عبد الله بن عبد المطلب بن هاشم أي সাহাবা মিনি নাসাবু কমিয়াকাস محمد کے فان کے نسب فلا کی یہ متان کے بیان کر ربا فیم ورم محمد بن عبد اللہ بن عبد المطلب بن ہاشم عبد المطلب کی اے رسول اللہ صلی اللہ علیہ وسلم کا فافو ایکری فان کے اسنا مکی شیبہ عبد المطلب کنیا اے عربی بہو عربین کے تیرے کے مشہور کمن اے نامو کے اترت دیوے نامن اے یا میکنی کنیا کنیا کے نام اے مثال کا اصلو کا کنیا نام بھی دیوینی ඒනගේ හුන්න එම්මෙ දොරී දරිෆුළුගේ නමු මිසාලක අබ්දුල්ලාහ් හුරජ්ජි අබූ අබ්දුල්ලාහ් අබූ අබ්දුල්ලාහ් රසූලුල්ලාහ් සල්ලල්ලාහු අලයිහි වසල්ලම කුන්‍යා නම් ෆුලා කියයි අබුල් කාසිම් අබුල් කාසිම් අබූ බකරුගේ ෆාන වලගොණ මිකන අබූ බකරුගේ ෆාන අබූ බකරු ෆාන කියයි එකලිෆාන කුන්‍යා නම් ගේනි මෂූර් වෙෆ එකලිෆාන ගස්තුනම් ෆුලන් නුන් එයි කිය අබූ බකරු අබූ බකරුගේ ෆාන ෆුරිහා නම් ෆුලා කිකොබ අබ්දුල්ලාහ් ඉබ්නු උස්මාන් আব্দুল্লাহ ইবনে উসমান এর খলিফানকে ফুরিহাম নাম ফুলা কি আব্দুল্লাহ ইবনে উসমান আবু বকর কি এই খলিফানকে নাম ফুলেন নুন এই কি আবু বকর এই খলিফান কুনিয়া নাম ফুল এ নাম ফুলু খলিফান মশহুর ফেওয়ানি আমি গতং আবু হুরায়রা গুণমেন আড়ুই ফকনে গুণানি এমমে গিনা হাদিস ফুলুন রাসূলুল্লাহ সাল্লাল্লাহু আলাইহি ওয়াসাল্লাম কি ফুলুন এমমে গিনা হাদিস রিওয়া কুরবি আবু হুরায়রা আবু হুরায়রা এবেস কুনিয়া নাম ফুলে আসল নাম ফুলেন নো খলিফান গাস নাম ফুলা কি আব্দুর রহমান ইবনে সখর আব্দুর রহমান সহর এগোতুং খুনিয়া নাম ফুলেম্মি আব্দুল মুত্তলিব ওয়াসমি এখানে ফাহানুকে আসল নামা কি সাহেবা সাহেবা দেখ আব্দুল মুত্তলিব কিউনু গইবেছে বই তারে হওয়ালি ওইফা এই মিকালি ফাহানুকে আসলে বড় বেয়ে বেগ গেনাম্মি মুত্তলিব আব্দুল মুত্তলিবকে আমি বড় বেয়ে বেগ গেনাং এই মুত্তলিব এই মাদিনাকে আমি এমি হুঁ দিরি উড়ানি අබ්දුල් මුත්තලිබ් තුප්පුඩිර මදීනාව වඩාගතිය මිහුගේ බොඩබේ බෙන්කාරීගේ දිරිවුළු මට්ටක එතාංග එත සමාන වන්දෙන් උළුම ෆහු මක්කාය වඩාගෙන්නේවි මුත්තලිබුගේ ෆහත් පුළ සවාර වෙගෙන් මුත්තලිබුගේ ෆහත සවාර වෙගෙන් මි වඩාගති මක්කාය දැන් ඒරු දතුරු හුන්න ගොතුන් රියාබේ හුන්න සෙන්ගේ වඩා ගන්නවා දිගු දතුර කොෆියා මිහා ඉන්නනි හිරෆු හුන් තයිත්තේලිෆා මුලි ගෑ උන්නානි හඩිවෙෆා දැන් මුත්තලිබ් ಮಕ್ಕಾಯ ವಡಾಗೆನ್ನವೀರು ಮೀಸ್ತಕುನ್ನ ಮೆಫೆನ್ ಮುತ್ತಲಿಬಿಗೆ ಫಹತುಗ ಅಬ್ದುಲ್ ಮುತ್ತಲಿಬ್ ಇನ್ನವನಿಕೋ ಏರು ಎಕೈಫಾನು ಇನ್ನವಿ ವರ ಹಾಡಿಕೋ ಇರಫುಹುನ್ ತೈತ್ತಳಿಫ ಇನಿ ದೆ ಮೀಸ್ತಕುಂ ಹಿಕುರಿ ಮುತ್ತಲಿಬಿಗೆ ಅಳೆಕ್ಕಮ ಎಹೆಂಬಿಗೆ ಮೀಸ್ತಕುಂ ಎವಕುತು ಗೋವಂ ಫರಾಫಿ ಅಬ್ದುಲ್ ಮುತ್ತಲಿಬೆ ಅಬ್ದುಲ್ ಮುತ್ತಲಿಬ್ ಮಾನಕಿ ಮುತ್ತಲಿಬಿಗೆ ಅಳು ಅಬ್ದುಲ್ ಮುತ್ತಲಿಬೆ ಕಿಯಾ ಗೋವಾ ಎನಂ ಹರಕೊಫಿ ಅಬ್ದುಲ್ ಮುತ್ತಲಿಬೆ ಕೈಫಾನು ಗಸು ನಮಕಿ ಶೈಬಾ محمد بن عبد الله بن عبد المطلب بن هاشم دمي ودالوني هاشم هاشم مي منكافة فلو منكافة هم متانغ ميني بيان كرافة وهاشم من قريش هاشم هيمنيك مني قريش ونهاك بيكلونك ترني وقريش من العرب ادي قريش ونهاكي عربينك قبيلة تهو تهترن قبيلك عربي قبيلك والعرب من ذرية إسماعيل بن إبراهيم الخليل عليه وعلى نبينا أفضل الصلاة والسلام කොම්මියකස් ඉස්මා වල අරබ් අරබි අරබින්න කියයි ඉස්මායිල්ගේ ෆානුගේ දරිකොළුන් ආස්පති බයික අස්ලි ඉබ්‍රාහීම් ඉස්මායිල්ගේ ෆානුගේ අරබෙන්නුන් අස්ලක් මෙහර එතනන් හිජුරා කුරි බයික කොබ ජුරුහම් වන්හාගේ බයක ඒ යමනු කරාගේ බය යමන් යමනු කරාගේ බයෙන් එයි එමිහුන් දතුරු ගාෆිලායිගේ දමුන් එමිහුන් න ෆෙන් හුරිකන් එතාංග එංගිගෙන් එතනන් ආසෙමිහුන් ගාෆිලා මඩපුරි ಮಕ್ಕಾ ಎಫ್ಎಂ ಬಳು ಕ್ಯಾರಿ ಜಮ್ಜಮ್ ಫೆಂ ಬಳು ಕ್ಯಾರಿಗ ಎತಾಂಗೆ ಮಿಹುಂ ವಜಂ ವೆರಿವಿ ಜುರ್ಹಂ ವನ್ ಹಾಗೆ ಮಿಹುಂ ಜುರ್ಹಂ ವನ್ ಹಾಕಿ ಅರಬಿಂಗೆ ಬಯ ಅರಬಿಂಗೆ ಬಯ ಜುರ್ಹಂ ವನ್ ಹಾಕಿ ಯಮನ್ ಯಮನು ವಡಾಗೆ ಬಯಂ ಎಯ್ ಇಸ್ಮಾಯಿಲ್ಗೆ ಫಾನಕಿ ಅಸ್ಲು ಅರಬಿ ಬೇಕಲೆನ್ನು ಇಸ್ಮಾಯಿಲ್ಗೆ ಫಾನಕಿ ಎಯ್ ಇಬ್ರಾಹಿಮ್ಗೆ ಫಾನು ಎಯ್ ಅಬ್ರಾನಿ ಬಹುಗೆ ಬೇಕಲೆ ಅಬ್ರಾನಿ මිහාර කුණෙක් කන්නේගේ බහෙත් දුනියක් අබුරානි බහුගේ බේකලෙන් එයි දැන් ඉබ්‍රාහීම ෆාරුගේ දරිකලුන් ඉස්මායිල් আলাইহিসসালাম ඉස්මායිල් আলাইহিসসালাম සෙහිම මානි එබහුගේ බේකලෙක් කමුග දැන් ජුරුහම් වන්හාගේ අංහිනකා කාවෙනි බල්ලවා ගති ඉස්මායිල් আলাইহিসসালাম ජුරුහම් වන්හාගේ අරබි අංහිනකා ඉස්මායිල් আলাইহিসসালাম කාන් බල්ලවා ගති කොම්මක ඉස්මායිල් আলাইহিসসালাম අරබි දස්කොෆි වරා tuppul waranga wahad das kofi hama zuwan umru kulu uga das kolla fi arabi jurham man hage mi hunge terege ulamu arabi das kofi den jurham man hage mi haka kaen ballagati e dari kolum wadagati rasulullah sallallahu alaihi wasallam quraish wan hage mi hunaki e dari kolum aspai gabilaen ei quraish wan hage be kalen ei rasulullah sallallahu alaihi wasallam den rasulullah sallallahu alaihi wasallam nasawfulaki ei warat tahir nasabe ay allah subhanahu wa ta'ala evves nabiyaku ikhtiyar nukuravwana ebe kalegge nasabu tahir nukuravwa nasabu wara tahir be kale karifana ki evves kahala e, gadbade nei e karifanu ge nasabu fulaku දැන් මිසාලකන් අලගොණමගේ තිරේක නෙබදකවේ බය කුවාහකත මිසාලකන් නබියාගේ හැම එකන අල්ලාහ් සුබ්හානහු වතාලා ખાસ කරවවවනි නසබු නසබු තෝහිර කරවවවනි এই নাসাবু তাহিরু বিমা মিহা সহাওয়ান এগতুং আল্লাহ সুবহানাহু তাআলা হামাইখানে খাসা কুরাবা মানে নাসাব দীনে খাসে নকুরাবা দীনে খাসে নকুরাবা হেনকামু কুরাইশ বন্নায় কলিফানো কে নাসাব ফুড়ুকে গিনামি হুনা কি বুদু দীনু গে মিহু බුදු දිනුගේ මීහුන් මිසාලක මීහුන්ගේ නන්තබ්බ සුරි ශිරකුගේ නන්තන් හොරි මිසාලක අබ්දු මනාෆ් අබ්දුල් උස්සා මි එකලිෆානුගේ නසවුලුගේ හොරි මීහුන් මී අබ්දු මනාෆ් මනාෆුගේ අලු බුදු බුදු වෙච්චි සන්නිස් වෙක්කො ෆහුරිය මිහුගේ නන්තවස් අබ්දුල් උස්සා අබ්දු ෂම්ස් ඉරුගේ අලු මුලින් ඒගොත ශිරුකුගේ නන්තන් හුරීවස මිහුගේ එහෙම අල්ලාහ් සුබ්හානහු තාලා මිහුගේ නසබුගේ දීනෙන් දීනකුන් මිහුන් ખાસයෙන් නුකරබ්බා ඒගොතකවස් දැන් මිසාරෙන් අල්ගොණ මෙන් රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම්ගේ ගායිතිමාගේ මිහුන් ඇයි මුස්ලිමුන් කමුගේ අල්ගොණ මෙන් දෙකුණක් කමකු මුස්ලිම් කමුගේ නුවන්්‍යකානවාන මුස්ලිමුන් නකා saka algonmen getiren bay mihonge burani kare fanuge bodobe be fula bappa fula mamma fula alun allah diruwiye diruwa fe mihona hidayat dakka fe dengane kamaru gennewi mi konta kon dalila ka ekuga dakka wa kebba rasulullah sallallahu alaihi wasallam khudwa kare fanuge dufulun hadis fulu kurawani timan kare fanuge bappa viswani narakaya gai mamma viswani narakaya gai hame gota abdul muttalib viswani narakaya ga abu talib viswani narakaya ga කීවෙන් එයි එමිහු මුෂ්රිකු ශිරකුගේ අකීදාගේ මතීගේ එමිහු මරවගෙන් දියාම එමිහු අල්ලාහ් සුබ්හානහු වතාලා ස්වර්ගන වෙද්ද දෙම් බයි එමිහු කුරා දවවාය කි එමිහු ගතක රසූල කුණු ෆනු බයි අල්ලාහ් සුබ්හානහු වතාලා මෙහරු කීරත් කුරාන ගල්ලාහ් වයි කුරාන වමා කුන්නා මුඅද්දිබීන හත්තා නබ්අස රසූලා තිමන් අල්ලාහ් බස් බයි කන් අසාබ් දෙබ්බා ෆරාතෙක්කම ගන්නුව මේ එබෑ මිහු ගත රසූල කුණු ෆනු බයි ආයතුක මින් රංගලෝ මස්සලෙන්නේ දෙම් බලම් වී එමිහු ගත රසූල කුයතෝ rasulak asfaveto kommeka rasul dedin er oi tahirukum engem faaluga ei musa ke faanuga dina isa ke faanuga dina ei makka ge ewagu tu tibi tawhid ge mati ge tibi mihun rasulullah sallallahu alaihi wasallam fonu uga kurin abdullah faanu abdullah ge faanu ge zamanu ge abdul muttalib ge zamanu ge er makka ge tibi sahhadi mati ge tibi mihun tawhid ge mati tibi mihun ei nasrani di mati tibi mihun tibi eru صح مثالك ورقه بن نوفل فدبي بكلم එවකුතු අකීදාගේ සොහ අකීදාගේ මතී තිබී මස්රාණි දීම්මතීගේ එමිහුණක ඉස්ලාමු මක්කාගේ තිබී බේකලුම් හමමි එකමක අබ්දුල් මුත්තලිබ් ඉබ්‍රාහීම්ගේ ෆානුගේ දීන කීමියේ කියාගේ බුදු දීන් එමිහුන් හදාගෙන තිබී දොගු දොගු හෙදි ඉබ්‍රාහීම් ෆානුගේ දීන කී ඉබ්‍රාහීම් ෆාන කිවිස් මුදන් අලකම් කුරි බේකලේ කියාන් එමිහුන් ඉබ්‍රාහීම්ගේ ෆානුගේ දීම්මතීගේ හරමෙ තිබී කියන් දොගු හෙදී ගෙෆුළුග තින්ස්තේක ෆස්තොලස් බුදු බහට්ටායගෙන් ඒ බුදුතකන් එමිහුන් අලකන් කුරමුන් දියයි සොහදීන් තන් ඒර ෆෙන්නන් ඔයි දැන් කීවෙකින් එන් දිනක තබාන මම වි එදීන් තක තබා එමිහුන් රසූල් අල්ලාහ් සුබ්හානහු තාලා ස්වර්ග වෙද්දෙවි එම එමිහුන් ගාතව සතිහම දීන් ෆෝරා ෆෝති එමිහුන් ගබූල් නුකුරි එමිහුන් ඉබ්‍රාහීම්ගේ ෆානුගේ දීන කියාගෙන තිබි බුදන් අලකන් කුරන් budan emihun alukan kuri ibrahim fanuge diine kiyage allah subhanahu wa taala rasulullah sallallahu alaihi wasallam rasul kamage fonwa kirti qur'anuge makki ayatahuge etav warakan allah subhanahu wa taala batil qur'an emihun aqida ma kana ibrahim yahudiyan wala nasraniyan walakin kana hanifan musliman wama kana minal mushrikin ibrahim ge fanaki ei yahudiyevs nasara ves nune එකයි ෆානකි තවහීදුග මතී හුන්නයි බේකලකේ ඒ මුස්ලිකුන්ගේ තෙරෙම වඩා නුගන්නව එකලේ ෆාන අල්ලාහ් තන් ආයතෙග්ග මක්කාගේ මුස්ලිකුන්ගේ අකීදා බාතිල් කරවවා ෆේබෝයින් ඉබ්‍රාහීම්ගේ ෆානකි ඒ තියබෑ මෙහුන් තිතිබේ දීමති හුන්නයි බේකලේ නූන එකලේ ෆානකි තවහීදුගේ ඉමාමේ ඒ එහෙන් විම එමීහුම් මරවගෙන් දියයි තවහීදුග මච්චකුණු ශිරුකුග මතීග මරවගෙන් දියයි එහෙන් විම අල්ලාහ් සුබ්හානහු වතාලා හුරිහාම් මෙන් නරකය වෙද්දෙවි ehuri haan men narakaya veddevi Allah subhanahu wa ta'ala den Abu Taliban Allah subhanahu wa ta'ala narakaga azabu lui koddevvan ei qiyamid dohgo Rasulullah sallallahu alaihi wasallam ekale fanuga hagguga kuravvan shafaate ei hamaykani narakaga azabu lui koddevvuman edi e shafaatere wada gannawani narakay nirvuma Allah subhanahu wa ta'ala hudday nudevvan ekale Rasulullah sallallahu alaihi wasallam Abu Talib naray narakay nirvuma shafaatere wakan hudday nudevvan එකලාංගේ ශෆායිතරු මං හුද්ද දෙවවානි හැම එකන අබූ තාලිබුගේ අසාබුලි කො දෙවම දැන් රසූලුල්ලාහ සල්ලල්ලාහු අලයිහි වසල්ලම් අල්ලාහ දුවා කරවන් අබූ තාලිබුගේ අසාබුලි කො දෙවම එහිඳු අල්ලාහ සුබ්හානහු වතාලා එනගේ අසාබුලි කො දෙවවාන අලිෆානුගේ ෆෑවානගේ එනයි දෙවේන අලිෆානුගේ ෆෑවාන දෙවේන අලිෆානුගේ ෆෑවාන් මතීගේ එන හුන්නානි ඒක සවබුන් සිකුණ්ඩි අබදුස්කේ කියාර ආරා හුන්නානි සිකුණ්ඩි අබදුස්කේ කියාර ආරා mi shafaa'atirumuge hudda allah subhanahu wa ta'ala rasulullah sallallahu alaihi wasallam devvi ki vegen ei rasulullah sallallahu alaihi wasallam tuppulu sura bara bodu kuravi farataki abu talib rasulullah sallallahu alaihi wasallam makkag mushrikun kuri hurihad utturatakun ekalifan salamak ko difa kuravi farataki abu talib makkag mushrikun ekalifan qatul nukolle un sababaki abu talib ekalifan ge difa ge hunnaima මිහු රිහා කමෙක්ග වර එහීතරි වෙදෙව්වි ෆරාතෙන් එයි අදි ඉස්ලාම් වඩා නුගන්නවියස් අබූ තාලිබ කී රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම රිසාලත වරන් එහීතරි වඩාගෙන් දෙවි බේකලේ ඔම්මක සෙද්දුහක් අලීග ෆාන කී අබූ තාලිබ බේකලේ අබූ තාලිබ දරිකලේ වරත් දරින්ගින බේකලේ අබූ තාලිබ කී එද්දුහක් අබූ රසූලුල්ලාහි සල්ලම වරිහුග අලීග ෆාන මිහුන් නවි නමාද කුරම අලීග ෆාන තුප්පුඩි රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම ගේ දීන් ගබූල් කුරව ඉස්ලාම් දීන් තුප්පුඩි රම්මේ ෆරතම ඉස්ලාම් වඩාගේ බේකලේ කී අලීග ෆාන අලිගෆාන හුන්නවි රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම එහුගා නමාද කුරබ්වන් හුන්නවනි කොන් අකීල් අකීල් බුන අබී තාලිබ් අකීල් බුන අබී තාලිබ් ඒ අබූ තාලිබ් ගානෙත් දරිකලුම් අබූ තාලිබ මිතනනේ බප්පායි අලී කුරණි කියෙන් හෙයියේ කොන් හරකායත්තකින් හේ අලී කුරණි එහිඳු අබූ තාලිබ් කි කදන දරිෆුල දරිෆුලස් දාහර එක ඒගොත ඒකන්තක් කුරන් අලී කුරණි වර රංගලෝ කමකේ ආක අබූ තාලිබ් ඒ හුරිහා දරින්නවස් නසියහි දෙවි එදීනත් තබාවම ඉස්ලාම් දිනත් තබාවම එකම හුදු තබායන් නොවේ හුදු තබාන්නුවේ අබූ තාලිබ්ගේ ලෙම්බයතෙන් ඉඳි අබූ තාලිබ් ලෙම්බයතුගේ මි විදාලවණේගේ මානාගේ මෙවනි ගුරේෂ් වන්හාගේ අංහෙනුන් තිමන්නම් එගේ රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි හුරවි ඒ හුරි දීන කී හග්ගු දීන්කම් එගේ තිමන්නය ගුරේෂ් වන්හාගේ අංහෙනුන්ගේ මලාමෙන් නුමානේ නම තිමන්නවස් එදීන තබාවි මොහෙ ගුරේෂ් වන්හාගේ අංහෙනුන්ගේ මලාම තබ්බිර අබූ තාලිබ් ඉස්ලාම් දින තබානෝයි කොම්මියකස් අලුගොණ්ඩ මෙන් ජීහෙනි ගබූලු කුරන් අල්ලාහ රසූල් දෙවවා ඛබර්ත එම්මෙ ප්‍රථම රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම අල්ගොන මෙ මි කියන්නේ මිහාර රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම දෙනගතුන් ඒ මුහම්මදුන් සල්ලල්ලාහු මුහම්මදුන් රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම දෙනගතුන් අෂහදු අල්ලා ඉලාහ ඉල්ලල්ලාහ් ව අෂහදු අන්න මුහම්මද රසූලුල්ලාහි මි කලිමාගේ මාන දෙනගතුන් ඒ හගීගතු ගමි මි කලිමාගේ හතරුකම වාජිබ කුරේගේ තර එක්කම කම යනි තෝ තස්දීකුම් ෆීමා අඛබරා ekaleefan devvi huriha khabaren algonmen tedukok qabul kurun tasdiqun fima akhbar ekaleefan devvi huriha khabaren algonmen tedukok qabul kurun ekaleefan devva khabar tang wajhi qabul kurun ekaleefan khabar devva wani tiyan ekaleefan gum amma abappes wani naraka gaye eddoh miha ko as ashabe ekale ko sawal kurun allah ke rasulaye timanna ge mamma wani jahiliya zamanu ge marwe fe mamma dani swargayan he nota narakayan he dennevi jahiliya zamanu ge marwi emmen dani naraka he makkan ge marwi emme මක්කාගේ ජාහිලිය ජමානුගේ මරු එම්මෙන් දානි නරකයට දෙම් වරත් දිරවේ සහාබී වඩා ගන්නවන කෝ කලිෆාන් ගොවයලවනි සහාබිය නේ කලිෆාන් ආමදන් කලේගේ මම්ම එකන්යෙන් නුන් හේ නරක තිමන් කලිෆානුගේ බප්පයා මම්ම දෙමීහුම් වස්වනි නරකයගේ අලුගණෙන් දිවෙහිගේ තෙරේක වරක් පොඩ මස්සලෙ මිහෙම් මිහෙම් බුනීම වර රුලියාදේ බබයි දිවෙහි වර රුලියාදේ රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් බප්පයා මම්ම නරකයගේ බුනීම උනාට මිමිහු රසූලයාගේ තබාවනි කියස්නු නැමිහෙම් බුණාමි රසූලයාගේ තබාවනි කියන රසූල්ලාහ් සම සුන්නතෙන් අන්නර ඒගේ කොළොපෙන් යහයිබ තබාව වෙනකොට රසූල්ලාහ් සම මම අපේ නරකයි බුණිම මිමිහු නම් හිරන්න රුලියේ මිමිහුගේ මම අපේ නරකයි වරම පුරම මිමිහුන අන්තබ්බොඩු බල රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම කිය අල්ලාහ් සුබ්හානහු තාලා ස්වර්ගයේ එම්මෙ මති දරජ දෙවි ෆරායි එම්මෙ මති දරජ ඒ වසීලා කියුණු මකාම් එයි ඒ මකාම් හැම එකන් ඒ කටීගෙන් වෙස්වන රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම කොම්මියකස් මීගෙන් දක්කාදෙනි වරබ්බොඩ ඉබරතෙන් හයිගතුව ගින රසූල් බේකලුගේ මම්මය අප්පා ඊමානෙන් නුවේ මීගෙන් දක්කාදෙනි වරබ්බොඩ ඉබරතෙන් එයි මීහා කිතම්මෙ මායික්කමුග වියස් ඒ මායික්කමු ඒනෙන් එකනි ඒගේ ෆෑදා කුරානි එහෙම් ෆරාතකින් ඒ මායික්කමුගේ ෆෑදා නොකුරාන ගියාමිදුවා එහෙම රසූලුල්ලාහ සම හුදු දරිකලුන් නම් මිදාලුනේ ෆාතිමායේ ෆාතිමතුගේ ෆාන ඒ කලිෆාන එම්මෙ ලෝබි වඩාගෙන දරිකලුන් දරිකම් බලුන් ෆාතිමතුගේ ෆානම් මිදාලවනේ ෆාතිමායේ මියදු තිවන්නාතු ගොයින් එච්චකන්ගේ දේරෙ හුරි එච්ච වෙජ්ජ දරි ෆුලක් දේනමෙ එකම ගියාමෙ දුවහුග දරි ෆුල බප්පයක් කොද්ද වෙන ඉබ්බස් කමෙන් ඕන්නානේ ගියාමෙ දෝ මියෙ මහයි රසූලා මි විදාල වනී දරි කලුන්න දරි කඹලුන්න ඉබ්බස් කමෙන් ඕන්නානේ එහෙම මීහෙක්ගේ මායික්කමුන් ගියාමෙ දුවහුග ෆෑදාවානි හැම එමීහක එනගේ ඉබ්බස් දරියක ඉබ්බස් බප්පයක මම්මයක ඉබ්බස් ඉබ්බස් ෆෑදාන්නේ එමිහුන් තබා වෙජ්ජියාමෙ නුවී එතන් කුල පහට්ටන් ජේන අලුගොන මිහි ඉතන් අරනි ගේතරේක මිසාලකම් එකකුම ආවීම දැන් හුරි හැම්මන්නත් දෙවේනස වරුගේ බප්පා මිහා ඉස්ලාහුම බහට්ටාර දැන් බප්පා නමාද කොල්ලා කන්තක් කොල්ලා තිවන්න මිනස් දෙවේනේ බප්පා එහෙරි රංගල කන්නු හැතිවන්නස් දෙ එයි වරක් කුන් හියෙන් එයි බප්පා මිහා ඉස්ලාහ බප්පයන් හුරියගේ ෆෑදා දරිය කන්නේ දරිෆු ඉස්ලාහ වියානෝනි නූහුගේ ෆානකි එයි අල්ලාහගේ මේ මයික් ප්‍රවිය රසූල් උලුල් අසමුගේ ෆස් රසූල් බේ කලම්ගේ තෙරන් රසූල් බේ කලෙන් එයි නූහුගේ ෆානවස් එයි නූහුගේ ෆානුගේ දරි කලුම් වෙසදී ගරකුවගේ ගරකුවගේ කාෆරගේ ගොතුගේ දියයි හැමයි ෆදෙන් නූහුගේ ෆානුගේ අඹිකඹලුම් වෙස එදියේ ගරකුවගේ කාෆරගේ ගොතුව මේ මේස් රසූල් රසූල් බේකරගේ අඹිකඹලුම් එකම ඒ බේකලුම්ගේ අඹින්නක අඹිකඹල කුදියාමක ඒ මස්සෙනු යස්සයල් ගොඩමන්නේ එමස්සෙන ඒ රසූල් බේකර කී මස්සෙනු යස්සම් ඒ බේකලුම් අ ඉබ්‍රාහීම්ගේ ෆාන රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම ෆහුගේ දෙන් එම්මේ මා නබියා කී ඉබ්‍රාහීම්ගේ ෆාන ඉබ්‍රාහීම්ගේ ෆානුගේ බප්පා වෙස් නරකා යති ගුරුවානුග එවාහක අදි ගියාමෙද්දෝ රසූලුල්ලාහ සම බස්වල ගන්නනි කම්යක ගුරුවානුග අල්ලාහ් ඉබ්‍රාහිම් ගේ ෆාන යති වාදු කුරවෑෆා ගියාමෙද්දෝග ඉබ්‍රාහිම් ගේ ෆාන නිකමෙති නුකුරවුම අල්ලාහ් සුබ්හාන වතාල එබ්වස් නිකමෙති කමෙන් නුජස්සෙවම ගියාමෙද්දෝග ඉස්සතුග බෙහෙට්ටෙවම කොමස් ගියාමෙද්දෝග ඉබ්‍රාහිම් ගේ ෆානුග කුරිමච්චන් එනගේ ඉබ්‍රාහිම් ගේ ෆානුගේ බප්ප ගෙනවෙන කස්තලෝලාගේ නරකයන් එල්ලාලු මට්ටකා ඉබ්‍රාහිම් ෆාන අල්ලාහ් දනවනේ අල්ලාහ් ඉබ අල්ලාහ් වනි තිමන් කලේක ෆාන මියදු නිකමෙතිනු කුරබ්බම වවුදු ඔඩගෙන් ෆයේ මියව්වර බඩු නිකමෙති කම වානහේ එමිහෙක කුරමැතින් එනගේ බප්ප මූණවතන් නරකය දමහගෙන් දමහෆෙගෙන් දාතම් ෆෙනු ෆෙනුමව්වර බඩු නිකමෙති කම වානහේ එම ඒකෙන් ගෙච්චකි ඉබ්‍රාහිම් ෆානුගේ බප්ප නරකය එහිඳ අල්ලාහ් සුබ්හානහු වතාලා ඉබ්‍රාහිම් ෆානුගේ බප්ප ඌරෙක්ගේ සිෆය බදල කුරවණි එහිඳ ඉබ්‍රාහිම් අලයිහිස් සලාම ෆෙන්නනි ඌරෙක් කෑරින්ගේ හුට්ට ඌරෙක් එනි ඉබ්‍රාහිම් ෆාන විදාලවන ගෙන්දාර ගෙන්දාර දුරු කුරා රතිම කරේ ෆාන කොම්මයකස් මයි තෆ්සීර් තෝගේ බහරි ඉබ්‍රාහිම් ෆාන ක බොඩ බේබේ කියා ෆස් ඒ බහරි එවස් ඉබ්‍රාහිම් ෆාන බප්පදි ෆා කර මට්ටක අල්ලාහ් වහී කුරබනි ව ඉද් قال ඉබ්‍රාහිම් ලි අබීහි ආසරා ලිඅබීහි බප්පය ආසර ලෆ්සි මානකි බප්පා එහෙම ලෆ්සි මාන කුරන්ජි හේනි අලගොන්නම එහෙන් කරීනා කරීනා මිසරක එම් අස්ලු මානයින් අම්බුරාලාන කරීනා නෙතෙජ්ජියා අලගොන්නම ජිහේනි ලෆ්සි මාන හගීගතුව කුරන් ලෆ්සි මානකි බප්පා එම ඉබ්‍රාහිම් ෆානුගේ බප්පේ රාජි ගොතකි බප්පේ ඉබ්‍රාහිම්ගේ ෆානුගේ හැම ආසරකි කොම්යකස් බප්පේ azaraki kommekas bappa e den nuhu ge faanuge wahagas allah subhanahu wa taala kiyat qur'anu ge wahi korwani daraba allah mathalan lil ladina ama lil ladina kafaru imra'ata nuhin wa imra'ata lut كانتا تحت عبدين من عبادنا صالحين فخانتاهما الله سبحانه وتعالى كافرون نان eba misal jassave nuhu ge faanu ge ambi kambalunna lutu alayhi salam ge ambi kambalun ge misal ede kambalun ede nabiyunna khiyanat terwiye khiyanat terima Allah subhanahu wa ta'ala azab ge teriyan mi hon fonu wale ekamaku mishartu mi mitankol mini olwala fa hagigatuga algonda mange terege olifa mini mitankol nabiyegge aimbaku fahisha malen qur'an mikantattakum allah subhanahu wa ta'ala mihmani tawhir qur'an ei khususiyataki hama ekane hama egota rasulu be kalunge nasabu wes warat tawhir evs kare fahisha malengege nasabakuni innane allah subhanahu wa ta'ala bara howwa wara khulasa evi allah subhanahu wa ta'ala howwani e fadana sabakun rasul be kalun howwa wa fa howwa wa fa wani e fadana sabutahu nasabu fulaku evveska evveska hala efada ay bennuwan ekamaku iimaankan mi khususiyaten nun evves nabiyek ge nasabaka evves nabiyek ge nasabaka nasabu fulakan khususiyaten nun mi iimaankan mi hama ekane khususiyata ki ei nasabu tahirun fahish kan tattagun hama egotan nabiyunge abi amin abi ami kambalun nakiyesei muriha fahish amarakun ami hun tahir wegen ve ekamaku mi nuhu nuhu alayhis salam ge ami kambalun ami kambalun ves nuhu alayhis salam tabanu تبان umge sababun Allah subhanahu wa ta'ala naraka elvi hame gotal Lut alayhi salam ge amikamalum wes Lut alayhi salam khiyanat terwi ebahi kiyaman ternuwi Lut alayhi salam ge ariha zuwan take dawat adu semattaka wadagen finama eh, Lut alayhi salam ge amikamalum mi qura kamaki දුන් අලන් මච්ච දුන් අල්මත අලිෆාන් නගනි ඒරුම් ගවමුග මිස්තකුන්නගේ බැංගේ නූහ ලූතු අලයිහිස් සලාම්ගේ අරිහ ආස්විකන් සුවාම් ෆිරහිනුන් තකේ dawat orders mattaka de mis takum yanna ni fahisha mel kur mattaka emihona ki jinsu ge gulun hingi mihun lu utar islam qawm ge mihun naki zuwanun namajli huga fenna gotan aam ko magumati ge ekan kuri emihun mis takum ge skuri mati ge emihun majlis sadagen ekan takuri ei duwahak wasmi ge ku ege kurim bay ko fawa kamennu allah subhanahu taala duniye ge emme gadafada azab de vibaya ki ei sabaki fitrat badal kolli emihun allah subhanahu taala heddevi fitrat ಫಿತ್ರತು ಬದಲು ಕೊಲ್ಲಿ ಎಮಿಹು ಫಿತ್ರತು ಬದಲು ಕೊಲ್ಲಿ ಮ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನಹು ತಾಲ ಮಿನ ದುನಿಯೆಗೆ ಇಸ್ತೆವಿ ಅಜಾಬಕಿ ಎಯಿ ದುವಹಕುವಸ್ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನಹು ತಾಲ ಎವ್ವೆಸ್ ಕೌಮಕನ್ ನುದೆವ್ವಾ ಫದ ಅಜಾಬೆನ್ ಎಯಿ ಎಮಿಹುಗೆ ರತ್ತಂ ಉಡಾ ಹಮಯಂ ಫುಲ್ಲಹ ಬಂಡುಂ ಜೆಸ್ಸೆಯಿ ಬಂಡುಂ ಜೆಸ್ಸಫ ಅದಿ ಅವರು ಫುದ್ದ ಫುದ್ದಾಲೆವ್ವಿ ಕಿನು ಹಿಲಾಗೆ ವಾರವೆಸ್ ವೆಸ್ಸೆವಿ ರಹುಗೆ ಮಚ್ಚ ಮಿಹಾರವೆಸ್ ಎತನಂ ಎಬೈ ಎತಂ ಎಬೈ ಉರ್ದುನ್ಗೆ ಎಬೈ ಎತಂಗ ಒನ್ನನಿ ಫಾಡೆಗೆ ಕಾಂಡೆ ಬಹರುಲ್ ಮಯ್ಯಿತ್ ಎತನಕ್ ಯಾನಿ ಬಹರುಲ್ ಮಯ್ಯಿತ್ ಮಾರ್ವೆಫಾವ ಕಾಂಡು එතන කිව්වෙස් දිරුමෙන් අදිවෙස් මහෙන් එච්චෙවස් දිරිනුල එතාක මහෙන් එච්චෙවස් දිරිනුල කණ්ඩෙන් එතා ඔන්න කොම්මියකස් අල්ලාහ් සුබ්හානහු වතාලා අසාබ් දෙවි බයෙන් එයි දැන් අලගොණම මිතාංග නු විස්නාන් ජිහෙ නුකතාය කීමි අලගොණම ගාකීදා බජිහෙ රංගල කුරන් රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් දෙව්වාෆා ඛබර්තන් අලගොණම ජිහෙනි ගබූල් කුරන් කොම්මෙහෙන් යා ඛිලාෆ් ඛිලාෆ් වෙජ්ජා ගෝස්විය හිසාබුන් එයි ඒසම් ගෝස්විය එනු වාෂහදු අන්න මුහම්මද රසූලුල්ලාහි කියන ඊමානෙන් නුවේ এ কালিমা কামাকুনু দেয়া দিয়ে কালিমাং এনা এদিন হেকি এই দগু হেককে এই হাতারো কান্তাকাং আড়গণ মেং ইমাম বেগেন এ হেকি তেদু তেদু হেককা কাবওয়ান এ হাতারো কামাকি কবে ফরতাম কাম ইয়ানানি তাসদীকুন ফিমা আখবার এ কালিফান দেববি হুরিহা খবরে তেদু কবুল করু দেওয়ানে মিনে তোয়াতুন ফিমা আমার එකලේ ගෆාන අමුරු කුරවි හුරිහා කමකන් අලගොනම කියමන් ගතු බෝලඹ කියමන් ගතු අමලී ගොතුම් බෝලඹ කියමන් ගතු තිම්මනක මෙනි වන්තිහා උන් අම්මා නහා ව ජජර් ಎಕಲಿಫಾನ್ ಮನಾಕುರವ್ವಿ ಹುರಿಹಾಕಮಕು ಒಳಗೊಂಡು ದುರ್ವೆಗತು ತಿನೆ ಹತರೆ ವ ಅಲ್ಲ ಯುಅಬದ ಅಲ್ಲಾಹ ಇಲ್ಲ ಬಿಮಾ ಶರ ಅದಿ ಅಲ್ಲಾಹಕಂ ಅಳುಕಮೆಕ್ಕೊಗ್ಗೆ ನುವಾನೆ ಎಕಲಿಫಾನ್ ದೆಕ್ಕಿ ಗೊತಮ್ಮೆನುವಿ ಮಿ ಹತರು ಕಂತ ಮಿ ಹತರು ಕಂತ ಫುರಿಹಮವೆಗೆ ನೂನಿ ಶಹಾದತುಗೆ ಮಿ ದೇವನ ಕಲಿಮೆಕಂ ಅಳುಗೊಂಡು ಮೆನ್ನಕ ಶಹಾದತೆ ನುದೆವೆ ಹಿಕ್ಕೆ ನುದೆವೆ ಫುರಿಹಮಯಕ ಮಿ ದೆ ಕಲಿಮೆ ಫುರಿಹಮೆಂ ಹೆಕಿದೀಗೆ ಮೆನುವಿ ಮಿ ಉಮ್ಮತುಗೆ ಎವ್ವೆಸ್ ಮಿಹಕು ಸ್ವರ್ಗೆನ್ನುವನ್ನಾನು mi ummatuge evves mihaka swargen wannane mi de kalimen heki dige menui furatama kalima ki tauhiduge kalima allah ge tauhide iqrarum devana kalima ki rasulullah sallallahu alaihi wasallam risalatan iqrarum ema kalifana devvi khabar algon men qabul kurang eba jihe algon men nujihe kom me kalifana kom amma appa ka swarge wadda kan allah naraka wadda fa baya algon kitama sai kore swanna ta swarge nonnan අලුගොඬ මෙන් කිතේ මසයි කුරියකස් අල්ලාහ් නරකේ වද්දවා බයකු ස්වර්ගෙන් වන්නානේ එහෙම රසූලුල්ලාහ් සම දෙවවා ඛබරතන් අලුගොඬ ජීනි ගබූල් කුරන් තේදු ඛබරෙන් නොකුරේ ගබූලේ දොගු ඛබර වෙජ්ජේව ගබූල් කුරේ එයි මස්සලේකි දොගු ඛබරෙන් ආසිය හාද ෆසීහකුන් එබ ගබූල් කුරතේ මිස්තකුන් එකම තේදු ඛබරේ සොහ්හ නස්සා එකු ආසිය අම යෆුරගසෙදෙනි එක්ගොතකසෙක් ගබූලෙන් නොකුරේ දැයිගතුක වරන්න ඔබ මස්සලෙන් එයි ba masalen ei دم يدال من قريش من العرب والعرب من ذرية إسماعيل بن إبراهيم الخليل عليه وعلى نبينا أفضل الصلاة والسلام وله من العمر 63 سنة كم يكس كليفان أوهار وداع النبير يكليفان عمر فلكي فاستلستين هار رسول الله صلى الله عليه وسلم අවහාරේ වඩාගෙන ඉවර කලිෆාන ගොමුරු ෆලකි ෆස්තලස්තින් ආහාර අවබකුරුගේ ෆාන අවහාරේ වඩාගෙන ඉවර අවබකුරුගේ ෆාන ගොමුරුම් බස් ෆස්තලස්තින් ආහාර ಒಮ್ಮೆಕ ರಸೂಲುಲ್ಲಾಹಿ ಸಲ್ಲಲ್ಲಾಹು ಅಲೈಹಿ ವಸಲ್ಲಂ ಹದೀಸ್ ಫುಲ್ಕುರವಾ ಹವೆ ತಿಮನ್ ಕಲೀಫಾನುಗೆ ಉಮ್ಮತುಗೆ ಮೀಸ್ತಕುನ್ನಗೆ ಉಮುರಕಿ ಐ ಫಸ್ತುಳ ಸಹರ ಹದ್ದಿ ಹರ ದೆಮೆದೆ ಐ ದೆನ್ ಏಗಮಾನೆ ಕಿ ಆಮ್ ಅಗ್ಲಬಿಯತ್ ವಾಗೆ ಏಗ ಬರಮಚ್ಚೆ ಸತೆ ಕಹರವಾ ಮಿ ವಸ್ತಿಬೆ ಎದೆನ್ ನಾದಿರು ಎದೆನ್ ವರ ನಾದಿರು ಆಮುಗತೆಗೆ ಹಮ ಫಸ್ತುಳ ಸಹರ ಹದ್ದಿ ಹರ ದೆಮೆದು ಮಿ ಮರ್ವನಿ ಐ ಮಿ ಉಮ್ಮತ ದೆವ್ವಾಫ ಉಮುರು ಕುರಿಗೆ ಬೈನ್ ಉಮ್ಮತಕಂಗೆ ಬಹರ ವರದ್ದಿಗೆ ಉಮುರು ಸಲ್ಲಲ್ಲಾಹು ಸುಬ್ಹಾನಹು ತಾಲಾ ದೆವ್ವಾಫ ಜಾಗ ಸಮೂದು ಬಾಗಾಗಿ ಮೀಹುಂ ಎಮಿಹುನ್ನ ಕಿವರ ಉಮರು ದಿಗು ಬಾ ಎಕ್ಕಮ ತಾರೆ ಹೋಗ ಇಲ್ಮೆರಿ ಮಿದಾಳ ಹವಾನಿ ಎಮಿಹುನ್ನ ಕಿ ಫರ್ಬದ ಕಂಡಾಯಂ ಗೆತಂ ಹೈದಿ ಮೀಹುಂ ಐ ಗೆತಂ ಹದಾಯಂ ದಿರುಳನ ಮೀಹುಂ ಐ ವರ ವರುಗದ ಬಯಂ ಎಮಿಹುನ್ನ ಕಿ ಮಿಹಾರು ಸೆಬಂ ಎ ರತ್ತ ಸೌದಿ ಅರಬಿಯಾಗೆ ತನಕನಿ ಮದಾಯನ್ ಸಾಲಿಹ್ ಐ ಸಾಲಿಹ್ ಅಲೈಹಿ ಸಲಾಮ್ ವಡಾಗೆನ್ ನವಿ ರತ್ತ ಆದಿವಸ ಬಾರಿ ಫರ್ಬದ ಹೋಗೆ ಕೆಂಡಿ ಗೆತ ಹಮ ಎ ಹುರಿ ಗೊತಂ ಎ ಬಾರಿ ಆದಿವಸ ಒಮ್ಮೆಗಸ್ ميكالي رسول الله صلى الله عليه وسلم هار وداغن وركلي فان عمر فلكي اي فاستول سنهار منها 40 قبل النبوه දෙකලිෆාන ඒකෙතෙන් සාලිස් අහර් හේද කුරවි නබී කමුග කුරින් නබී කන් ලිබියඩාගති සාලිස් අහර් උමුරුන් එකලිෆාන උමුරු ෆුලුන් සාලිස් අහර් ෆුලුග එකලිෆාන නබී කන් ලිබියඩාගති එහෙම්බිම සාලිස් අහර් එකලිෆාන හේද කුරවි නබී කමුග කුරින් den anet tevis ahar kalifaana heeda kurwa salasum 20 fi nubuwa tevis ahar kalifaan nabi kamuge heeda kurawwi nubbi abi iqra e kalifaan nabiyaka ve wadagati iqra mi kalima fulun ام فرتم كلفان ابا والفن ايتك اقرا باسم ربك الذي خلق مكلمه اقرا مكلمه فلون كلفان نبيك وداغتي جبريل عليه السلام ام فرتم كلفان وداغتي اي هرا فربداغ هولا كلفان هنونكم اي رمضان ما هوغا ramlom mahuga hira farbadaga hodaen kalifan wada gannawani kalifan engunu gotaka allah alukam kurmattaka erakuten alukamen ne gene tanunna neta kalifanu ge alukamaki ehe fakirun nan emakunda fakirun nak kaandinuma allah subhanahu wa taala kainatuga milawwa fawa kantat takabbala balla bisna fi kurkurab etanga innawage ekani ramlom mahuga innawage kalifan kurabwa kamaki ei kainatum taritaka ira shahan da shagas kahage saraballa kalifan fikru kurabwa migotuga kalifano innawani ko jibril alayhisalam wada en kalifana mi ayat tabawale iqra kalifana ikuriya kiyawa idala furbe kalenno makka ge mushrikun naki ei eba gotuga kiyawa kiyawa fati benno emihun deke gotuga ei emihun na guleves kamenno ei kiyemun kiyemun ei mena guleves kamenno enkam qurayshon hage mihun ertibi gina mihun no kiyawa agulabiyat no kiyawa tibi te gotun rasulullah sallallahu alaihi wasallam alayhi jibril alayhi salam as iqra හැම විදාලෙම දන්නවනි මා අනබි කාරි තිමන්න කියවා මිහන් නූන අනකසි ඒගොතකන් තක්කුරවි තිම්වන ෆාර ඒගොතකන් තක්කුරා හැකලේ ෆාන ජිබ්‍රීල් අලයිහිස්ලාම් ඒකලේ ෆාන ගාක බද්දවල වි වරබාර බද්දවල වෆ විදාලනි ඉක්රා බිස්මි රබ්බිකල් ලදී ඛලක් ඛලකල් ඉන්සාන මින් අලක් ඉක්රා රබ්බකල් අක්‍රම මිගොතකස් අල්ලම බිල් කලම හිසාබ විදාල වීර ඒකලේ ෆාන ගේ හිප්පුලා අල්ලාහ් සුබ්හානහු වතාලා නූර් වද්දවෆි එකී හුරිහා එච්චෙන් කලේ ෆාන දස් වෙද්දී දෙන් කලේ ෆාන රබ්බිරු ෆුලු ගම්ෆි ಬಿರುಫುಳುಗಂ ಗೇತಿರಕ್ ಗೊಸ್ ದನ್ನಾನಿ ಜಮ್ಮಿಲೂನ್ ಜಮ್ಮಿಲೂನ್ ಇತಿಮನ್ನಗೆ ರಜಾಳ ಅಳವ್ವಾ ದೆವ್ವಾ ರಜಾಳ ಅಳವ್ವಾ ದೆವ್ವಾ ರಕಲಿಫಾನ್ ಹುಂಗಾಸಿ දැන් හදියතුක ෆාන කානි බල්ලවගෙන් එර හුන්නවිය කලිෆාන කලිෆාන වඩාගෙන නවි හදියතුක ෆානක බොඩුවේ බේර වරකත පුනු නවෆල් එයි වරකත පුනු නවෆල් එයි එර ඉල්ම් වරියෙන් එයි තවරාත ඉන්ජීල් කිය විදාලවගෙන් හුන්නවි ඉල්ම් වරියෙන් කලිෆානු ගාරි හගෙන් දෙයිම දෙන්නවි තී ජිබ්‍රීලේති එයි මූසාගේ ෆානුගේ ආරි හවස් ආ මලායිකතා එයි ජිබ්‍රීලේ එයි තිමන්න වාහකි එදවහු දුනියගේ හොරෙජ්ජා කලිෆානන් මදතු කුරාන මේ කලිෆානු නවර තක්ලිෆ් ජහි වඩා ගන්නවා නේ මක්කාගේ මිහුව කිව්වා කලිෆාන් නෙරලා නේ මිරාෆුන් ආති කලිෆානු හයරම් ෆොලෝවි කලිෆානන් එහා හිතරාම් කුරේව මක්කාගේ මිහුන් ඒර කලිෆාන් තෙද්වර කම ඒරවස් කෙනේ කලිෆාන අස්සාදිකුල් අමීන් කලිෆානු අව අව මුඛරිජී තිමන්න හම නෙරලාන හෙගිය මිහුන් තිමන්න මිහා ඉතරම් කුරාර දෙන්න මි ආය කේ දෝ තිමන්න දුනියක උරජ්ජා කලිෆාන මදද කොත් දේනම එකමක කලිෆානු න තබ්ලියු කුරවමුගේ ඉස්නා ෆොලු දෙවමුගේ කුරින් වරකත බුන් නවෆල් අවහාර වෙච්ච වරකත බුන් නවෆල් අවහාර වෙච්ච කලිෆාන තබ්ලියු කුරවමුගේ හුකුම් අවමුගේ කුරින් එම්මෙ ෆරතම කලිෆාන නබියක ෆොනු විර් තබ්ලියුගේ හුකුමෙන් නාද වාක මි හුකන් මි හුන නසීහ ඉතිරම එදින් ෆෝර කොත් දෙමක නසීහ තෙන් නාද ඒ আদি වරෆහුන් අයි එබෑ මඩු මඩුන් අයි ෆොරතම මඩු මඩුන් ඇස් එකනී හත් තර්බියතු වේ වඩා ගතුම තර්බියත වඩා ගතුම දෙන් ගේ තෙරේක අහළු වෙරින්න එනසී හයි දෙව්වම සිරු සිරු සිරු සිරුන් කරි ෆාන ෆොරතම කුරෙව්වි දෙන් අදි මාෆහුන් ආයිබ්බා වාලෙව්වි කරි ෆානුගේ දවවත් ෆාල කුරුම කුරෙව්වම ෆස්දා බිමා තුමර ඒ ආයතුන් මේ අල්ලාහ් බාවල වේගමන කරි ෆානති අම්රු කුරවේ කත ෆාල කුරවාෂ ඒති බේර මෙහෙනෙ මිස්තකුන ෆෝර කොද්දේ වාරේ den ekale ke fane kan da for ko den ferme kale ham warqatu mun nawfal vidalo ifaden kale fan makkan nere lebi komme akas kale fan nabiyaka wada gati iqra milafdun wa ursila bil mudassir adi kale fan rasulaka wada gati al mudassir mi ya ayuha al mudassir mi kalimai wa baladuhu makkah kale fanu ge rahrakir ei makkah komme akas ya ayuha al mudassir ekale fan mi ay balubune kale fan rajalo bang onnawani ko birufulun jibril alayhis salam feni wadayen kadi faanu birufulu gati allahumma yakun emi raja alayen on nabi kaliyake faane ya ajhal muddassir qum tedu wadaya gannar fa anzir adi allah ke deen ad-dawat devu mattaka wadaya gannar inzar kurawwa re mistakum wa rabbaka fakabbir wa thiyabaka fatahhir කොම්මියගේ කලිෆානුගේ රටකී ඒ මක්කා මක්කාේ කලිෆානු නෙරෙලෙවුනි නෙරෙලෙමුනේ කලිෆානු හිජරා වඩාගති මදීනාය بعثه الله بالنذارة عن الشرك شرك إنذار دب مره كلفان الله سبحانه وتعالى فنوي وبالدعوة إلى التوحيد التوحيد الدعوة دب مره والدليل قوله تعالى إيك دليلك الله سبحانه وتعالى وهي بس يا أيها المدثر إيه رجال بان كلفان قم فأنذر تدوي وداك توحيد شرك انذار دبار هميز تكون توحيد کو الوار وربك فكبر ادي خليفانو کے رسکلان کے تکبیر وداڑ وار وسیا بک فطهرت خليفانو کے ہدن کو طاہر کو واشه والرجز فهجر ادي نجهم خليفان درو وڈا گنوار ولا تمنن تستكثر ادي میہ کا خليفانو احسان تری وڈا نگنوار ایور گینان ادمٹکا میہ کا اچن ودیر ایور گینان میہ کے کیبن ادمٹکا ولا تمنن تستغفر ولربك فاصبر කලිෆානුගේ රබ්බට්ටක කලිෆානු කෙත්තරි වඩා ගන්නවා එබැහි දවතුගේ මාදානුක කුර්මිමතිවා තක්ලිෆ් තහ කලිෆානු කෙත්තරි වඩා ගන්නවා දෙම් යන්නනි බයෙන් ලෆ්සුතහුගේ තෆ්සීර් වමානා කුම් ෆාන්දිර් කුම් ෆාන්දිරුගේ මානේ කි යුන්දිරු අනි ශිර්ක් ශිර්කුන් ඉන්සාර් දෙව් මාෂේ شرك انذار بحر مستكون ويدعو الى التوحيد التوحيد الدعوه بحر وربك فكبر دم ربك فكبر معنى معنى كي اي عظمه بالتوحيد اللهم تير قراره ما قراره توحيد کے وثيابك فطهر می لفظ کے معنی اي طهر اعمالك عن الشرك می معنى بي طہارت میتاں بيان کروانی آه، بكمكو کو ورگین علم میدالوانی متاغا مراد كي حسي طهارته මිතාංග කම කුෂේ හැම විදාලවනි මිතාංග මුරාද කි තොහිරු අමාලක අන ශිර්ක් මිමානවස් නෙගේන දෙන් අස් අමානවි මානවස් නෙගේන කමකු ලෆ්සි මානේ කි හම හිස්සි නජිහන් තොහිරු කුරුන් හිස්සි නජිහ කි රුම් ලොල ෆෙන්න නජිස් හෙදුම් හෙදුම් ග නජිහ ජෙහි ෆහුරගෙන් නමාද සොහයන් වාන ෆෙන්න හාලුග ඒ සොහයන් වාන නමාද තොහිරු කොග්ගෙන් දෙන්න නමාද කුරන් ජෙහන් හෙදුම් ග නජිහ ජෙහි ගෙන් වා හිස්සි නජිහම් තොහිරු කුරන් ජෙහන් හෙදුම් එහෙමකම විදාලවනි ලෆ්සි ලෆ්සි මානාක මිවනි වසියාබක ෆතහහිර කලේෆානුගේ හේදුම් කොළ තෝහිර පුරවාෂේ شيخ ميدانون کے تفسیر کی طاهر اعمال کان شرک کلیک فانو کے اعمال فلوتا طاهر قرواہ شرک معنوی طہارت ابہی معنوی طہارت تم ور رجز فهجر نجہم کلیک فان درو افرا واہ ایک معنی کہ الرجز رجز کے معنی رجز کے معنی کی الاسنام بودو تکے ابہی بودو تکون کلیک فان درو گناش وحجرها تركها يدو كلار بل براءة منها ايغم بريا واشه واهلها ادي ايغ اهل ورنگ كيبا ابو تهغ اهل ورنگ كيبا بس بريا واشه اخذ على هذا عشر سنين يدعو الى التوحيد وم يكس الله سبحانه وتعالى رسول مكه ديها اهر وندن توحيد گوالف مقدمي هنبي دن ديها اهر ومفهوغا يكليفان معراج كرهونو ميراج كرون كليفان وفرضت عليه الصلاة الخمس صلوات الخمس لين كليفان أي ميراج كريغا فسنماد فرض كرون ميراج كريغا فسنماد فرض كروني وصلى في مكة ثلاث سنين دين كليفان ميراج را وداغن وفاه تين هر دو سند مدينة كهون نبي تين هر دو دوسند نماز كروي سر سر فرتم نماز كروي مرغفان اسلام وداغن نوم نماز فالو كروي وبعد العشر ولجبه وفرضت وصلى في مكة ثلاث سنين وبعدها أمر بالهجرة إلى المدينة دين كليفان أمر كروني تير أهر مدينة مكة هن ومفهوغا madina en hijra kurevuma tera har kalifan nabi kama fahuga tera har wanden kalifan makka ga hunnevi kalifan go umur ge bodba heda kurevi makka ga kommeakas wal hijrat al intiqal min balad ash-shirk den kare hijra ki ei shirku ge rahrun shirku fetri fawa rahrakun islam din fetri fawa rahrakan intiqalume badalume ei ei hijra mikan wal hijrat fariidatun ala hadhihi al umma hijra ki ei mi ummatan allah fard qurava fa kamake shirku ge mi ummata fard qurviye murad ki e rahrek ge shirku fetri fawa nama ena diinu ge mati sabituwe nuhurevijjakamuga nuhurewe kamuga wa nama ena fardwegen ve hijra kurun fardu wegen we hijra kiyoramma ngalu kamen islam umfata kamen ei tin kamen ebave kuriga gosfawa huriha fafe bodu bodati kudi huriha fafe fuhawiganda tin kamen ebave etin kama ki fortam al islam rasulullah hadis qur'ani al islam yajibu ma kana qablahu islam bun ei ena islam bima kurin kurin huriha fafe fuhade kamen ke islam wa den hadis qur'ani al hijrat tajibu ma kana qablaha ad hijra ki ei ඒගේ කුරින් කුරයිෆා හුරියා ෆාෆා වෙස් සුහදේ කමකේ වාගේ කියම මම්මගේ බණුන් නිකු ගතන් උන්නාන හිජුර කුරීම වෙස් හුරියා ෆාෆා ෆුහවිගෙන් දේ බොඩති එම්මේ බොඩති ෆාෆා ෆුහවිගෙන් දේ හිජුර කුරීම දැන් තිම්මර කමකේ අල් හජ්ජුල් මබරූර් යජුබ් මා කාන ක්බලහු හජ්ජු මබරූර වෙජ්ජියා එවස් හම කුරිය කොෆා හුරියා ෆාෆා ෆුහවිගෙන් දාන mitin ganta ei hijra kiha main amalen ei mi ummatan allah fardu kurawa fa kamen ei shiruku gara regge mi hakku hurijjana ma de mi hakkan allah ga haggota etan gaim nukurawe kam gawanam ena wajibe gu mani hijra kunu wahiya baqiyatun ila an taquma as-sa'ah adi ekanta demigem veye هجرة كرون أي دمي كم وعملك أي قيام قائم بند والدليل قوله تعالى دليل كي الله سبحانه وتعالى وحي بسر إن الذين تت إن الذين توفاهم الملائكة الظالمي أنفسهم قالوا فيما كنتم قالوا كنا مستضعفين في الأرض هم كرهبرون ملائكة بيكلون أس إب إبيك فرانا جندوا أميهم أميهم نفسه تكن أنياب رواحال أنياب رفاوحال එබැහි එමිහුන් අමිල්ල නස්සතකන් අමිල්ලෙන් අනියා ගොෆා වහාලු එහිඳු මලායිකබ්බේ කලුන් ඇස් එමිහුන්ගේ ෆුරානතක් ගෙන්දා හිඳු قالු මලායිකබ්බේ කලුන් දන්නවානේ ෆීම කුන්තුම් කි කලෙමන් කිහින වෙෆා හැති තිබි කි වෙෆා හැති තිබි කොන් තනෙක් ගහේ තිබි කලෙමන් කොන් කිහානු බ අමලෙන් හි කලෙමන් කොග්ගෙන් තිබි قالු එමිහුන් පුනානේ කුන්නා මුස්තදාෆින ෆිල් අර්ද් අහරම බර බලි කරබයි කේමි අහරම බර බලි කරබයි ගොතුගේ අහරම බිම්මති ගතිබි එහෙම් වෙගෙන අහරන හිජුරනු කුරමු දැන් බේකලම විදාරවන මලායක බේකලු අලම් තකුන් අර්දුල්ලාහි වාසිඅ අල්ලාහ් සුබ්හානහු වතාලාගේ බින් තනවස්වෙගෙන් නුවේ හෙය බොඩ සිංගා බිමකේමි තනවස්වෙගෙන් නුවේ හෙය ෆතුහාජිරු ෆීහා එයින් බිමකක් කලෙම හිජර කුරුම තනවස්වෙගෙන් නුවේ හෙය බි ෆඋලායික මවාහුම් ජහන්නම් අල්ලාහ් මේ කුරනේ මිහුන්ගේ තනකි තම්මච්චකි ඒ නරකය වසාත මසීරා එමුරු දියමෝ ගොතුන් කිහානෝ බෑතනෙන් හේයි illal mustata'afina minar rijali wan nisa haqiqatugas balikar mihun eggota kavves hinga binga uluma kuladun teri num mihun firihinunge terenna anhenunge terenna kudakudinge teren la yastati'una hilatan emihunaka evves hilaten nete wa hakiki emihunna hijuran nikum wen evves hilaten nete emihun wala yahtaduna sabila adi emihunaka nete evves magevves wenna kan hijura hijura qur'an nen evves atahuwa chevves nei hijura qur'an daturu gudan sawari ingechevves nei එහෙම වෙජ්ජා ෆඋලායික අසල්ලාහු අන් අන් යඅෆු අන්හුම් එමිහුන්න කී කරහිගෙන් වේ අල්ලාහ් සුබ්හානහු තාලා එමිහුන්න ෆාෆු සවා දෙවම වකාන අල්ලාහ් අෆුවන් ගෆූරා අදි හම් කරන අල්ලාහ් සුබ්හානහු තාලා ගින ගිනෙන් ෆාෆු සවා අෆු කුරවා රස්කලාංගේ අදිස් අල්ලාහ් වහී කරන යා ඉබාදි الذين آمنوا إن أرضي واسعة فإياي فاعبدون එතිමන් අල්ලාහ් ගාල තකුන්නේ තිමන් අල්ලාහ්ගේ ඊමාන් වි අල තකුන්නේ ඉන්න අර්ධි වාසියතුන් හැම කරන තිමන් අල්ලාහ්ගේ බින්ගඩ කී තනවස් වේගෙන් වාතනකේ فإياي فاعبدون හැම එකනි තිමන් අල්ලාහ් තියබා මිහුන් අලකොන් කුරාෂ් tiya huri rahruga alukon kuroyenama timan allahge bingandu tanawahe daare hin tanaka hijra kurare kogna timan allah alukon kurashe imam baghawi mi dalwani nazarat hazihi alaya fil muslimin alladhina bi makkah wa lam yuhajiru mi ayin allah baawalevi makkah ge ti hijranu kotti bi muslimun taha ka behe gotunne hijra kurang amru kurevima makkage hijra nukotti muslim tahaka behegotu nadahum allah bismil iman ehmegen allah subhanahu wa taala mitanga iman kamuge lafzun wahi kurawafan alladhina amanu mitanga allah me kurani ki ke ya ibadi alladhina amanu iman bimihum dima allah iman bi artakunna vidalwa e timan allah ke iman bi artakunna එහෙම ඒක මානේ කීර මක්කාගේ තිබි මුමිනුන් තයි හිජුර නොකොත් තිබි මුමිනුන් ඒගේ මුරාදකි والدليل على الهجرة من السنة قوله تعالى قوله صلى الله عليه وسلم دين سنة هجرة كما دليل قرى دليلك رسول الله صلى الله عليه وسلم مبسفر لا تنقطع الهجرة حتى تنقطع التوبة هجرة කෙඩිගෙන් නුදානේ හිජුර බාතිල් වෙගෙන් නුදානේ හිජුර මෙදු කෙඩිගෙන් නුදානේ හත්තා තංකතියත් තවබ තවබා මෙදුනු කෙඩේ හැ හිඳක් තවබා මෙදුනු කෙඩේ හැ හිඳක් වාකි තවබා වුන් දවබාගේ දොර බඳුනවා හැ හිඳක් හිජුරාගේ දොර වස්වානේ හුළු වෙයිෆයි ولا تنقطع التوبه حتى تطلع الشمس من مغربه ادي توباගේ දොර බන්දෙන් නුවානේ මග්රිබ ෆරාතුන් ඉර අරාෆමත් දාන්දේ මග්රිබ ෆරාතුන් ඉර එරීමා තවබාගේ දොර බන්දුවානි මග්රිබ ෆරාතුන් ඉර එරීමා ඒගේ මානේ කී මග්රිබ ෆරාතුන් ඉර අරන්දෙන් හිජ්රාගේ දොර වෙස්මනි හැම හුළුයිෆේ තවබාගේ දොර හුළුයිෆා ෆදා وميكس فلما استقر في المدينة أمر ببقية شرائع الإسلام وميكس مدينة رسول الله صلى الله عليه وسلم هيدا كرة في كتان هارو ديها أهارو إدي ديها أهارو كتريق الله سبحانه وتعالى حكم تبا والفي دينو حكم تبا والفي إديها أهارو مكة حكم تكبا وينولف مكة وتي عقيدة دعوة ei makka go ti shirku feturifa ehga makka go ti tauhid go dawata swargya naraka go wahakata bayan kurabmani ei makka go ei makkiya etaka balafi algon na engene ege huri mulim wes tauhid e rasulullah sallallahu alaihi wasallam go wala faden swargya naraka go wahaka dakka furi eti mawdu ei maganu ti mawdu makki ayta huga den madina rasulullah sallallahu alaihi wasallam hijra wadagen ekale fanu machan allah subhanahu wa taala hukum tabba wale bi shar'i hukum tabba wale bi මිසාලක zakat වස් රෝද වස් හජ් වස් බංගේ වස් ජිහාද වස් හේවකන්ත තකන් අමරු කුරුම් වස් නොබයකන්ත තකන් මනා කුරුම් වස් මිහුරිහා කන්ත තක බාවල වි අල්ලාහ් සුබ්හානහු තාලා මදීනා රසූලුල්ලාහ් සම හිජර කරව මෆාව අකද අලා හාදා 10 සිනින් දිහා හරවන්දෙන් ඒ එකන්ත තව කලිෆාන හුන්නයි වතූෆිය සලාවතුල්ලාහ් වසලාමුහු අලෛහි වදීනුහු බාකින් දෙන් දිහා හරෆව කලිෆාන අවහාරේ වඩාගති එක අදී කලිෆාන අවහාරේ වඩාගත ස කලිෆානුගේ දීන් බා කිවෝයි බයෙන් මිහුන් අරබින් කියනවි කලිෆාන අවහාරේ වඩාගතිමා arabin bay mihum lan e eh, khalifa na wadine eh, ke khalifa na kon edi ye eh, edin ehma harben den edi macha hun tim murtaddui bayar mihum murtaddui rasulullah sama hare wada gatum bayar mihum murtaddui adi bayen ashabun ge siyal huri khalifa na mare nuan kama bayen ashabe kalum ge siyal huri adi umar ge fan weski ke vidaloi umar ge fan vidalwani khalifa na avhare nuane මොරගේ මිස්තකුන්ගේ දූතකුන් කෙනෆන වහාරේ වඩාගෙන ඉදුවහුගා මිස්තකුන්ගේ දූතකුන් خبر ෆෙතුරන් ෆරහමඩුන කෙනෆන වහාර වෙච්ච අවහාර වෙච්චේ කෙනෆන දෙකම ගිනමි හුඟා බූලෙන් නුකරේ උමරගේ ෆාන තෙද වඩාග ති ඛණ්ඩි උරෙන් ධම්මවයාගෙන දැන් උමරගේ ෆාන කරන් හරු කරි බේකලේ රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් අවහාර වෙච්චේ බුනිමිහ ගතුළු කුරුමට්ටක උමරගේ ෆාන තෙද වඩාග ninga abubakar gufana khabri wada kalifan wada gati aisha tufan kotrikola er aisha tufan kotrikoluga kalifan wahare onnevi aisha tufan unguga ungu koluga e kalifan istarifu ralwa kalifan onnevi waharefa inda abubakar gufana kalifan ga استرف لبوس تبه ودان طبت حيا وميتا كليفان ديرهن ويروساتي مرفا وارس كليفان كي طاهر بي كليك دم بوس تبه دم ودا غناني مسكيتان كليفان او بكرغفان ودا غن عمر غفان er hunai teda kandi hippawan hunai marafan mathir alafan midalan mathirwa mathirwash tengum rafan shinde wadagati shinde wadatima abu rafan membaran arwa vidalwani man kana ya'budu muhammadan fa inna muhammadan qad mat dannare muhammad gefanan alkan qurami hum dannare muhammad gefan marwajje muhammad gefan marwajje wa man kana ya'budu allaha fa inna allaha hayyul la yamut adi allahan alkan qurami ha dannashe الله دوهك واسم مروان فرات النون دين بدالي وما كان وما محمد إلا رسول قد خلت من قبله الرسل أفإن مات أو قتل انقلبتم على أعقابكم ما كان وما محمد إلا رسول محمد فان رسولك كم قامن وينوي قد خلت من قبله الرسل إيه كورين بسمانية الرسول كويسوي غصفة أفإن مات අව කුතිලං කලබතුම අලා කාබිකුම් එකලිෆානු මරු මරු මරුවීමා නුවත එකලිෆානු කතුල් වෙජ්ජියා තියබෑ මෙහුන් අලුන් කුරින් තිබි ගොතන කරුජෝවාම් වී හෙජ්ජ කාෆරු කම ගොත තියබෑ මෙහුන් අලුන් රුජෝවාම් වී හෙජ්ජ වමන් යන්කලිබ අලා අකිබයි දන්නාර තිමා හුරි ගොතක් කුරීග හුරි ගොත රුජෝ වෙජ්ජ මිහා දන්නාර ෆලන් යදුර් අල්ලාහ ෂයියා ඒක සබබුන් අල්ලාහ කංගෙ බස් ගෙල්ලු මෙන්න මානේ ගෙල්ලු හම ඒ නෑරේවාන ඒ ගෙල්ලු මාන ඒ නෑරේ දැන් අලුගොණ මෙන් කියා කුබ්බහෙන් හයිගතුගේ රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් ස්වර්ග වඩාගෙන නෙවි රසූලුල්ලාහි සල්ලල්ලාහු අලුගොණ මෙන් රසූලුල්ලාහි ස්වර්ග වඩාගතම කුරි ස්වර්ග වඩාගතම ෆහුග එයසු කුබ්බහෙන් එයි සබකි අදී කලිෆාන් ස්වර්ග වඩෙන් නුගන්නවා අදී කලිෆාන් සොන්නෙවි හැම බර්සහුග බර්සහුග කලිෆාන් ඔන්නෙවි එම අලුගොණ මෙන් අදී හයිගතුගේ බුනංජිහෙන් ශක්කෙව්වස්නේ කලිෆාන් ස්වර්ග දානේ swaruge wannawane swaruge mati daraja emme furatama swaruge dor kolwe sulu weni kalifan taka kalifan taki jassawani dor koluga adi eteren adu eteren swal korwane kaakutoe ei ridwan malaike be swal korwane kaakutoe danwan muhammade den ridwan danwan timannen amur kuregen wesani emme furatama kalege faanat dor kol hulu wade umar emme furatama kalifan dor kol hulu wade swaruge ಕವ್ವಳಗೆ ಕವ್ವಳಗೆ ದೊರವಸ್ ಕವ್ವಳಂ ವೆಸಮ ಫ್ರತಂ ತೆದು ವಡಾ ಗನ್ನವನ್ ಕಿಯಾಮ කොම්මේක ශක්කේස්නක රිෆාන්ස් වර්ග වඩා ගන්නවා එකම ගියාමෙද්ද වහුගා ගියාමෙද්ද වහුගා ඒ කලිෆාන හුව ෆෙන් ෆුල් ගෙඩේගේ ෆෙනි වඩාගෙන් කලිෆානුගේ මකාම් ස්වර්ගේ මලාක බේකල්න ඒ කලිෆාන දෙන්නේ එතන දිවට්ට කාතිමන දූ කොල්ලවාර මලාක බේකල්න දන්නවනේ කික අධි කලිෆාන කොමුර්ග බාකී බෝතේ ගියාමෙද්ද වහුගේ දුවහුගේ එතන වාසිලුවාන් කොම්මේක අධි කලිෆාන ඔන්න විහම බරසහුගා ඒ කුබ්බහ හයිගතුවා den wahagi wahakun enage macchakan nei hukumen hukumen nanna enage macchakan ehem bunnyaka rasulullah sallallahu alaihi wasallam swarga wadagene shakkevve swarga wadagan nan ei ekahale usluben ebahari arabiga wes ei allah wahi kurawani hige allah ebahari wahi kurawwa ham yaginu wes wane kan tattaka maadi ge siiga ebahi nimunukan ebahari beenun kofa dive ebaham kan nimunukan nimunukan ebahari istimal kurawwa fakiyatu qur'anuga ena swaruge wadejje වදෙජ්ජේ වදෙජ්ජේ බහරි වදෙජ්ජේගේ මාන කි මාදි ඒක මාන කි මෙවැනි එවැනි කම අමල්ත කුෆි මිහා ස්වරුගේ වදෙජ්ජේ මිසාලක හදීස් ගමියන් මන් قال لا اله الا الله دخل الجنه مخلصا بها قلبه دخل الجنه اخلاص තරිකමා ඒක හිතුගේ ඉඛලාස් තරිකමා කුලා ඉලාහ ඉල්ලාහ් කියා ෆි මිහා ස්වරුගේ වදෙජ්ජේ එතන වදෙජ්ජේ ඒක ආදිනු වන්නානතා ආ ඒගොතන් අරබීගේ සෙබහරි උස්ලුබ යගීම් වාකන්තත්තක යගීම්වා කන්තත්තකන් එබහරි රාහකේ කෝ තබ්බු නෙවෙන් යගීන් වාගන්තක ඒ ස්වර්ගයේ එපද මිහකු යගීන් වස් වන්නානේ එහෙම වදෙජ්ජයේ වදෙජ්ජේ හැම එකත යගීන් වස් වාහනකන්තක වෙජ්ජයේ ඒ බහරි අල්ලාහ් සුබ්හානහු වතාලා කුරාන් ගේ තන් ආයතක මසක් ඉරස්සම්ස කුව්විරත් ඉරුෆයි ෆජ්ජහාල විජ්ජේ හින්දු ජහාල විජ්ජේ තාංගයනේ ඒක මාන කි යකින්ව සමානකන් තත්තන් එයි අල්ලාහ් සුබ්හානහු තාලා මාදීගේ සීගාන් යනි බයන් කරවෑෆා ඒ ගොතුම් වාහක කී ඒ එහෙම් බුනෆිමි හෙක්ක මච්චකන් හුකුමෙන් නාන්නානේ එකම කො හගීගතු ගාල් ගොනු දෙකේ ගොතු කුබ්බහෙන් අදිය කරේෆා නුවදේ ස්වර්ගයක ස්වර්ග වන්නන් හැම ගියාමෙද්ද හොම කරේෆාන වෙස් එහෙම් විමා ඉදාල මුන්ජ අවහාර වෙච්චේ කරේෆාන අවහාර වේ වඩාගතුම ෆහු ඒ ගොත රීති බහම්බුනේ වේනම කරේ අවහාරේ වඩාගතුම ෆහුගා දැන් කොම්මයකස් දිවෙහිගේ මින්නනි හැම ගිනා මියුන් ඉල්මෙරින් වෙස් බේනු කරවන්නේ ඒ ලෆසෝ ama ekalifan suwaruge wada agatume ninkomes wallahu alam والناس إذا ماتوا يبعثون والدليل قوله تعالى هذه ميستكم آدم يتي كيت قرآن الله وحي قربني وهذا دينه مي كليفانو دينه لا خير الا دل الامه لا خير الا دل الامه عليه بس هي كما كليفان دلن نقربي امه كان كرم امر نقربي ولا شر الا حذرها منه ادي بس نبا كما كليفان دلن نقربي امه كان تمنا نقربي ummata ekanta manano korobe wal khair alladhi dallaha alayhi at tawhid dekalefanu ummatuga maccan amru kurawwi emme bodo hekanta tahu terege himene tawhide wa jami'u ma yuhibbuhu allah wa yardah adi allah subhanahu wa ta'ala lobi wada lobi wada wodigannawa huriya kameke adi ruhi wodigannawa huriya kameke basharul ladhi haddaraha minhu shirk adi ekala ekalege fanu ummatan inzar devvi emme bodo tikanta tahu terege himene shirk adi allah subhanahu wa ta'ala nurusa wodiganwa huriya kameke ba'athahullahu ila an-nasi kafa Allah subhanahu wa ta'ala ekale fan fonu wafwani huriha mi istahunga gatare waftarada ta'atahu adi ekale ge fan kiyaman terivun Allah wani altakunga mecha farad kurawafe ei jinninna insinna huriha menna ekale fan kiyaman terivun wani farad kurawafe والدليل قوله تعالى يك دليلك الله سبحانه وتعالى وحي بس فلا قل يا ايها الناس اني رسول الله اليكم جميعا كلفان بدال وار اي ميس تكونne ama korun timan kale gfana ki allah ge rasul ki me tiba mi hum emmenge gata fonu vunu وكمل الله به الدين الله سبحانه وتعالى ne kale gfana medwer kora din furhima ko devva fa den din kannen evves miyaka gonje heka evves miyaka ecche e avvedde kannei dawwa ko fiya e bodu fa fa දීනං එච්චෙන් ඉතුරු කොෆ්ෆි මිහා එන ඒ දවවා කුරි හයිගතු අයිෂතුෆාන විදාලවනේ දීනං එච් මින්වරන් ඉතුරු කොෆ්ෆි එන ඒ දවවා කුරනි රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් රිසාලත ඛියානත් තරවි කමරේ අවුදු බිල්ලාහ් ಅಲ್ಲಾಹ್ ಯೋತಿ ಗ್ಯಾರಂಟಿ ದೆವ್ವಾಫೆ ಕಲಿಫಾನ್ ದೀನ್ ಫೋರ್ ಫುರಿಹಮ ಕೊದ್ದೆವ್ವಾಫೆ ನಮಿ ಇಸ್ತಕುನ ಫುರಿಹಮ ಗೊತ್ತುಗ ಫೋರ್ ಕೊದ್ದೆವ್ವಾಫೆ ಕಮ ಅಳ್ಗೊಂಡ ಮೇಗೆ ಗೆತಿರಂಗ ಎಚ್ಚೆ ಬದ್ದಾಲೆ ಹಮಿ ಬಣ ನಿ ದೀನಿ ಕಮಕ್ಕೆ ಮಿಸಾಲ ಕಮ ಮೌಲುದು ಎಚ್ಚಿ ಕಿಯು ಮಾ ಸಲವಾಯ ಫಾತಿಹಾ ಕಿಯು ಮಾ ದುವಾ ಬುನು ಮಾ ಮಿ ಕಹರ ಕಂತ ತಮಿರಿ ಮಿ ಕೊಬಾ ದೀನುಗ ದಲೀಲ ಕೊಬಾ ರಸೂಲುಲ್ಲಾಹ ಸಮ ಕುರವಿ ಕಮ ತಮಿ ದೀನಂ ಹಮ ಇತ್ರ ಕೊಗೆ ಬಣ ನಿ ಯನಿ ಮಿಹಕಂ ಹುವ ಫೆನಂ ಫೆನುನಿಯೆ ರಸೂಲುಲ್ಲಾಹ ಸಲ್ಲಲ್ಲಾಹು ಅಲೈಹಿ ವಸಲ್ಲಂ ಆಸ್ಮಿ ವಿದಾಳವನಿಯೆ ತಿಮನ್ನ ಕಲೆಗೆ ಫಾನವ್ವನಿ ಮೀತಿ ಮಿ ಕಂತತ್ತ ಮಿಸ್ತಕುನ ಬಯಾನ್ ಕೊನ್ನು ದೈಫೆ ಕಲೆ মিস্তাকুন্না মিতি বায়ান কর দেবার কি হ্যাঁ বড় নুলাফা কামে নাই করে এবার হুয়াফেনে শায়তানা সে বুয়ানি না কে আর গেবা শায়তানা এবন রাসূলুল্লাহ সাল্লাল্লাহু আলাইহি ওয়াসাল্লাম ফরহিমান করতে বাবা আল্লাহ ইয়াবাহি কুরবানি মাতিন আল ইয়াউমা আকমালতু লাকুম দীনাকুম হাজ্জাতুল ওয়াদা গদো আরাফাত আল ইয়াউমা আকমালতু লাকুম দীনাকুম দীন তি ফরহিমান করতে বাবা তেবা আমি ইতুরা কান্নিং ইচ্ছেন ইতুর করে কাল গণবে মি দাওয়া করানি আদি করে বে না ইতুর ইচ্ছে මීහකන් හුව ෆෙන අරබි දන්නවස් මියන මීහකන් හුව ෆෙනම් ෆෙන කියන අලගොන මේ මදහතක අච්චිමියක් කියන්නේ මවලුද කියන දීනි කන්දත්ත හොගේ ඒක මාන තබස් බයෙන් එච්චි කියන නොබෑ කොන් උරි බයි ඉබාරත් හොගේ මානවසුරි නොබෑ කෝ අලගොන්න මෙම් මි අරබිස් දන්න බෑ නුන් ගිනමි හොන කිය අරබිස් දන්න බෑ කලුන් නන්නු බේ කලුන් හැම මි යකු ලියෆති ෆොයිච්චි මි කියනි රාග වලව හැම කියන්නේ හැම බීදුව කුදින්නේ ඛුරාෆි කන්දත්තන් හැම අජාබෙන් නුන් ඉතුරු එච්චනු ලිබෙන් ඒ රසූලුල්ලාහ සම කුරබ්වා ෆර් කමෙන් අස්සාබේ කල කුරබ්වා ෆර් කමෙන් නු තාබී බේ කලකු තබාතායි බේ කලකු ඉමාම් බර බේ කලකු කුරබ්වා ෆර් කමෙන් නුන් අලගොන්න මා ෆහුන් ආ මි හොම් මි දීන් හලාහ කුරම් බෙගෙන් කන්දත්ත කුරා හුව ෆෙනුම් ෆෙනගෙන් දීනි කන්දත්තන් හුව ෆෙනුම් අල්ලාහ එන වහිබා වල වනිත හුව ෆෙනුම් එන දක්කන් දීනි එච්චෙම් මිස්තකුන්න ෆෝර කොද්දෙන් මෙති හුරිහා කමෙන් එඟි බයාම්වා අංගවැෆුරි එව්වස් කමෙන් නුකුරතේ මුලින් වෙස් මිකාල කුරාෆි කන්ද තිමා අමිල්ල ෆෙනිගෙන් මිකොල්ලනි කන්දත්ත අංගවැෆින් කන්දත්ත නුකුරාරේ මසයි කුරයි දලීලුන් කුර්ආනා සුන්නතුන් සාබිතව කමෙන් නූල කුරාක මීහම හොස් ෂයතානී මලිතම් මිහිරි ෂයතානා තබාවෙගෙන් එෆද මීහුන් ඇතිවි ෂයතානා තබාවෙගෙන් අල්ලාහ රසූලත් තබාවෙගෙන් නූන් එමිහුන් ඇතිවියේ අල්ලාහ රසූලත් තබාවෙගෙන් වානම ඒනගේ මච්ච වාජිබේ ගමනේ මි කුර්ආනු ගංගවාෆෙන් එච්චකරා රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් සුන්නත තබාවන් ඒනා එකලේ ෆානු ඉර්ෂාත්තක තබාවා එයි අල්ලාහ් සුබ්හානහු වතාලා අල්ගොන මෙන්න අමු කුරවවා ගොතකි ඒ ගොතන් උලගෙන් අල්ගොන මෙන්න කාමියාබෝති ගියාමෙ දහුනාර කන් සලාමයි වෙස් වර්ගව දෙවේනි ඒ ගොතන් උලගෙන් අමිල්ල ඉදුමත් තබාවෙගෙන් තිම ගුර්වානා සුන්නතුන්නේ ખુરાෆායිතක තබාවෙගෙන් බිදුවතක තබාවෙගෙන් දීනු ගනමුග එකන්තක් කොෆෙමියා හම හුරි ගොතක් ගොසේනව ගන්නන්නරකයා hori gotak go rasulullah sallallahu alaihi wasallam ay pulum fem fodebbui mugana sibas kiyamet doh gena kan ulibene fengar dor besena wasil meven malaka be kan me wahi kolla wahi kolla ban dinu ga bidwatan hedi mihu dinu ge dinan uni tur kuri mihu dalila kan dinu ga amal tak kuri mihu emi wahi kolla ban malaka be kan kausar ar kari war wardu ya kan devwan එම අලගොණ මෙන් මී කුර්ආන සුන්නත සුන්නතුගේ ඔයි ගොතක්කන්තක් කරේ තවල්ල බලම් වි අල්ලාහ් මේ විදාලෝනි වකම්මල අල්ලාහ් බිහිද්දීන අල්ලාහ් වනි කලිෆාන ගසරිය මි දීන් ෆුරිහම කද්දවා ෆය වද්දලීල් කවුලුහු තාලේගේ දලීල කි අල්ලාහ් සුබ්හානහු වතාලේ වහී බස්බුලේ අල් යවම අක්මල්තු ලකුම් දීනකුම් ව අතමම්තු අලයිකුම් නිඅමති ව රදීතු ලකුම් අල් ඉස්ලාම දීනා අමකරු මියදු එබහි හජ්ජතුල් වදාඋගේ අරෆා ඉද්දුවහු නොවවන දුවහු නුවමන දොහ අරෆායතුග රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් හුන්නවනිකෝ ජිබ්‍රීල් අලයිහිස්ලාම් මේ ආයතාගෙ වඩාගෙන නැයි මේ ආය බාවල වේකදේෆානු ගමච්ච අල් යවුම අක්මල්තු ලකුම් දිනුක අල්ලාහ් මේ කරන මියදු තිමන් අල්ලාහ් තියබෑමි හුන තියබෑමි හුගේ දීන් ෆුරිහම කොත් දෙවෑමි අල්ලාහ් ෆුරිහම කොත් දෙවි දීනක අලගොන්න මෙන්ගේ තිරෙන් ආමුගේ මිහකන් හුව ෆෙනකුන් එච් එෆ් ෆෙනකෙන් ඒති වෙද්දේ නෙබා දීනුගේ තිරයා විදාල බල්ලා හුව ෆෙනුම් අදි ෆෙනකෙන් හුව ෆෙනකුම් මි ෆෙනලයනි හුව ෆෙනෝ ගිර ගන්නන් ෂයිතානා මිහා ගාරී මොෆෙනු ගන්නා කියන ෆර ෂයතාන ඒ දීන් හලා කුර මට්ටක එන මවුලූද අනෙත් දෝ හඳුනේ නා තෙදුවේ එලි උනියෝ ඒ මවුලූද ලියගෙන් යෝති එනං හුව ෆෙනු ෆෙනු මවුලූද දීනු ගෙච්චේ ගොතුග එන ෆෝර කොද්දීෆ රසූලෙක්ගේ හයිසියතුන් එන කිහා රොට නොබෑ කමෙන් හයි ගතුග ඒ ගබූලු හොග්ගෙන මෙති වල ගොනක එයි සොහා එච්චෙක්කම තෙදු එච්චෙක්කම එවර එච්චෙන්න එක්කම අදි ගබූලෙව්වස් නොකරම හැකියා දිනස් ගබූලෙව්වස් කුරණියන්නෝ hama ei dinu ge emme bodati kantatta walaang emi hunge qurani hus qurafi kantatta emi hunge qurani ekantatta hunge macca faasa enagani harang eccen haringanu ge terang emme eti kolen haringanu ge teraddies saalis dohge alkan allah ga bulen qurban saalis dohge handam bahatan je saalis dohge alkan allah ga bulen qurban emme harang eti kolen haringanu dies adi haran taketin haringanu ge mas chahafi mi hage halaki koba duwa hakwenage duwa wes lo hijabe nokod devwan duwa hakwes දැන් විස්නාමිකාද මවුලුදච්ච කියන් දුආබුන සොලවායි කිය කියවා මිහුන ෆණ්ඩිත හදාදීන් ඒ හෝදා ෆාසාතක කිහිනෙන් ඇති ඒගේ හලාල් විස්නාම වර පොඩ දිෆාවතම් මි ස්වර්ගන වන්නානේ ගොතක් වාහික අමලතක් කොක්ගෙන් ස්වර්ගෙන් වන්නාන රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම්ගේ සුන්නතා ඉර්ෂාදා ඛිලාෆ වෙච්ච මීහකු කොම්මයක ස්වර්ගෙන් වන්නාන මීවර කුඩ තංකොල දෙන්ගිනී මේ තියලගොනන් නිම්මාලනිමි මීවර මුහිම කුඩ කුඩ ෆොතෙන් මීවර බොඩ ඉල්මිරේ කුලියව වහවා එමි දීනුගේ අස්ලත බයන් කරව හැම ඉතින් අස්ල මිස්තකුණක් දෙන ගන්නන් ජී එකම මිතන් කොළ මේ දවල් ගොන්න නිම්මාලාන් වත් දලීලු අලා මෞතිහි දන රසූලුල්ලාහ සම අවහාරේ වඩා ගන්නවානේ කමං ඔයි දලීල හිකව අලගොණ මෙන්ගේ තෙරිය කුදින්නේ වරක් කුරින් සලොණ බයන් කුරින් කන්නේගේ මිතන අලගොණ මෙන් තජරිබා කුරි මිතන ඉස්ලාම් දින් ඇසෝති ඉන්දියාගේ බුරලෙවින් කියේ බයෙග්ගේ කිබා බුරලෙවින් නේ කියේ බයෙග්ගේ කිබා ඒ දිවි රාජ්‍ය ගලොම කුඩර දෙකි ෆවුරු හුරිහා කන්දත්තකෙන් අලගොණ මි දෙකෙනි එමිහුන්ගේ කිබා ඒ අලගොණක පාකිස්තානුගේ අංහාර උලනින් පාකිස්තානුගේ සොන්නානේ ගිනායම් බුරලෙවින් ගිනාන් ඔන්නානේ පුරලෙවින් එමීහුන්න කියෙයි මිහාර තහුගියුගේ ඉල්මෙරින් ඉත්තිෆාග වඩාගෙන වෙනකි මුෂ්රිකුන් කමුගා මක්කාගේ මුෂ්රිකුන් කේමින කෙවස් ෆරගෙන එමීහුන කිසම සියාරෙබ් බහට්ටා සියාරතන් නතරුබුන කන්තක් කුරින් සලායි ෆාතිහා මවලූදු කියවුන් මි හතිමුනි මේ වගුතුග කොම්මස් මිහුගෙන සෙතාංග කොම්මස් සකරාත්ත කේන කුකුළු කාන්දීෆා කන්තක් කුරුන් හතිමු කුරාවගුතු යාමි හුරියා කමෙග්ග මුලින් එමීහුව කිබන් හැම ඒ හුරියා කමන් අලගොන දෙකුණින් දෙලලු අනෙක්ක දිවිහි රාජ්‍යක මිය මවලූතකුම් මිය නාරියා සලවාතකාදෙන් හද හදා ෆුරිච්චිතම් මි මීචින් ෆෙනිජ් හම එමීහුන්ගේ ඉබාරා ඉත්ත එයි හුරිහා එච්චෙන් ඇසුරිය මිහුන්ගේ කිබයි මි අරබි කරයකම සසුරිය චිසෙන්නෝ එමීහුන් හදා ෆුරි එච්චි මි ඉන්දියාගේ කොම්මයකස් නාරියා සලවාත කියයිගේ සති හම හුෂිරුකු අල්ලාහුගේ කිබෙන් එදි වඩා එදෙන් ජිහේ කන්තත්ත රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් කිබෙන් එදි ෆහුරි ඒ අල්ලාහ කිබන් එදෙන් ජී එවස් කමෙන් මලායිකතෝ කිතම්මෙ මාන් මලායිකතේ කිබන් වෙස් නේ දෙවෙන කිතම්මෙ මාන් රසූලගේ කිබන් වෙස් නේ දෙවෙන එදෙෆිනම එවානි කොංචක ශිරුකවානි ශරියු කුරම ශරියු කොෆියා කුරින් කොෆර හුරියා යමල වෙස් බාතිල විය ෆෙනන් අලාලි ඒ හිසාබු එහෙම මිගොතව වාහකේ කි හුරි හැම බ්‍රෙලෙවින්ගේ කිබන් දිවි රාජ්‍ය අමල තං ඇස්ස හුරි අරබි කරය කොන සවබකි කුරි ගල්ගොනම් දිවි රාජ්‍යගේ තාරිඛ බලායරු දිවි රාජ්‍යගේ එම්මෙ බොඩොමිහක වෙස් මි කියව මිදෙන ලංකාය හැම ඉන්දියාය හැම ඒ හිසාබත් දෙවෙනි එදෙන් ඒ හිසාම් කියවෑවෙන් ආස් උන්න මීහා රාජ්‍යගේ වෙරිකම් කුරණියරෙ මීහුන් එම්මෙන් එන රබ්බෙක්කම ගහදායර ඒසව කියන රාජ්‍ය කුණේ තාලීම එක්ගොත කව්වස් දැන් ඒ හිසාම් කියවෑන් අන්න මීහා කියාමති වාණ දිවේ රාජ්‍යය එමිහුන් ඔති දිහ රාජ්‍යගේ දීන් ෆතුරාෆ එමිහුන ඒගුණු එච්චෙන් ඒරුග ෆතුරාෆ ඔති අරබි කරේ හැමයන් අදි වාසිල වෙ මිස්තකුණ ෆෙරි අදි මා ෆහකුම් මා ෆහකුම් hommiakas rasulullah sallallahu alaihi wasallam marnuwa kama ngem himves dawwa kur ekalifan hadir wa kama hama e aqida inde dive hinge itu gaves miraj maulude kiya mauludu ge mihunge ba teduwe ekalifan ge istigubal ekalifan wada ganna wa yore ek etana ei hama shirukuge aqidaen ei ekalifan dirhurikama eh, itiqad kurma ki ekalifan marumuge dalil miyati eh, allah subhanahu wa taala ki quran game wahi quran innaka mayyitun ekalifan kes marwane farateke wa innahum mayyitun adi huriham mes marwane mihunne mihunna ki ඒක කවස්නුති වෙන්නේ අදි අල්ලාහ් සමතල් මලායික බේකලුන්ගේ මරුවසේ වගෙන් දා දැන් අදි රසූලුන් ඒ කොම්බයි මලායික බේකලුන්ගේ මරුවසේ වගෙන් දා එකලාන් එකක් වස් මිදුනිය කෙන හොන්නා දැන් හරම එකතන අකීදා කුරුම අකීදා බෙහෙට්ම කිය මුලින් ශිරුකුවක අකීදායන්ගේ ඉන්නක මයිතු මයින්නහු මයිතුන් සුම්ම ඉන්නකුම් යවමල් ඛියාමති ඉන්ද රබ්බිකුම් තක්තසිමුන් දැන් තියබෑමියෝ හක්කන තියබෑමියෝ ගියාමෙද්වහුගා අල්ලාහ්ගේ හතරතුගා අර ආරම්භ උලේ නැති අදි ඉන්කාරු කොක්කන් තත්තකා والناس إذا ماتوا يبعثون دم يستكم مروي ما يميهن لك ديوان فهر الدروين والدليل قوله تعالى ඒක දලීල කිය අල්ලාහ් සුබ්හාන වතාලාගේ මේ වහී බස්කුළු මින්හා ඛලක්නාකුම් හම් කරන තිමන් අල්ලාහ් ඒ බින්ගඩුන් නැති එබෑ මෙහුන් හැද්දේ වෆීහා නුයිදුකුම් අදි ඒ බින්ගණන් අලුන් අම්පුරා ෆොනු වානම ඒ මරුවීම මරුවීම මේ වලලනි තා බින්ගණු තෙරේ වමින්හා නුඛුරුජුකුම් තාරතන් උහුරා උහුරා අදි දෙවන ෆහරත් තිමන් අල්ලාහ් ඒ බින්ගණුන් තියබෑ මිහුන් නිර්වාණම ඒ බින්ගණු දෙවන ෆහර නිර්වාණම وقوله تعالى دي صلى الله عليه وسلم والله انبتكم من الارض نباتا الله تيبامهم بينغنون هدوي ثم يعيدكم فيها ادي بينغنن امبرا تيبامهم فونوانته ويخرجكم اخراجا ادي ديون فهرن الون امبرا نيروانه اي بينغندو وبعد الموت محاسبون ومجزيون باعمالهم كم يكس maruma fahu den diruma fahuga emihun kuriham hisab bellevene jaza devene emihunge amal tak amal tak jaza devene ege dalila ki Allah subhanahu wa taala wahi basul walillahi ma fis samawati wa ma fil ard liyajziya alladhina asa'u bima amilu wa yajziya alladhina ahsanu bil husna Allah re milkuwege mani udutaka bimuga wahaik kalan giyamet dohoga nuba amal tak kurimi hunnan amal tohoge jaza devana dihi amal tak kurimi hunnan hi amal tohoge jaza devane waman kazzaba bil ba'th kafar දුහන් ඉන්කාර කො ෆිමියා කාෆර් වෙච්චේ මල මක්කාග මුෂ්රිකුන් එම්මේ බොඩ ඉන්කාර කුරි යාමෙත් දුවා එමිහම් බරණ කී ගයිදා කුන්නා තුරාබන් වයිදාමන ඉන්නා ලමබුසුන් إذا متنا وكنا ترابا وعظاما أين لمبعوثون أهرم مارو ويا فنا ويران وكذي مفه alun ambura ahar manghawan nirevene emihun ajabu ye kantatta emme bodan ajabu kama kiyei vejjam fa alun ambura nirvena kama ekama emme furatama khalqu kure makavisne nulevai nule ekakuwas emme frotam allah subhanahu wa ta'ala netumuge terenge heddevi adam alayhis salam den heddevi fawa eccheddevana faragennan insanuge to visnu balafiyama fasihawan entawani hedifo on eccen alun hadan emme undagwan namuna neti eccen hadanta emme frotam eccen ijad kuran undagwan elakka visnan jihene kama insanuge visnu me kiyane ekamako namuna hedifa hedifo on eccen eti alun maramat kollan fasihawan egota insanu ekamo me mihumi visnani hen gotaka කොම්බයකස් දෙ මේ හිසාව බහට්ටන් මේ ෆෙන්නනියේ දන්කොල මීහත ෆූහියස් වේදානේ ඉද මාදම් වාහකි රෝද වෙච්චියාලු නිම්මාලානි තන්කොල දැන් මියා දුමි ෆහරෝද වෙස් මුග කශීගෙන් වේදම් බොඩ ලෆාස් කුරවණිය ගොත එද ෆහරෝද කම බමදෙන් ප්‍රෝග්‍රෑම් ඉන්ෂාඅල්ලාහ් මි ප්‍රෝග්‍රෑම් කුරියත් දානේ හවා රෝදමස් නිමනසකම් රෝදමස් නිමුනි මාල්ගොන්න මේ වාගුතු තෆාත්වාන එයි දෙනමා දෙතරේ ගේරුන් ඉන්නන් වගරන මාදන් ෆෑබෙන් ඉෂා නමාද ජෙහෙන්දෙන් මිතංගා ඔන්නාන එම්මෙරියකු ෆියාවා කොම්මෙරියකු දෙන් අල්ගොනම් බහලාන ඉරාද කරවියා මි දෙමවුදුවකන් එම්මවුදුවකි තෆ්සීර් අන මවුදුවකි හදීස් වාකි ගුරුවානා සුන්නතා ඒති අල්ගොනම් කියවා දේනි මිතංගා ඉරාද කරවියාම මි මතිපුරි ඉරාද කරවියා කුරියක් ගෙන්දම මාසයි කුරානි ඒ ඉස්ලාම් කේ ෆියාස් මස කොතන් ඒති ෆෝති අල්ගොනම් කිම කොම්මස් පොතක් කියවා දේශ පොතක් කියවා දේශ දායමි ගොතකක් දා ගොතා දැන් ඒ ගොතොන් හදීස් වතෙන් ඉක්තියාර කුරි දැන් හෆ්තාගේ දෙබයක බහලානේ එබ්බා එබ්බා දවස්තහුග තෆ්සීර් කීත කුර්ආනුගේ තෆ්සීර් අන එබ්බා දවස්තහුග රසූලුල්ලාහ සල්ලල්ලාහු අලයිහි වසල්ලම හදීස් තා ඒක මාන බයි මසල මසලත දැන් මෙති ඊදු දැන් ඊදුගේ ෆහුම් මේ කන්තත්ත ඊවලාන මිතංග හිප්පේන දැන් ඊවලාන ඒ ඊවලානුගේ ටේබල් ටේබල් ආයක ඒක ඒකුග ඊවලාන මිතංග හිප්පේන දැන් එහෙම වීමා දෙම් ෆහරක් ගම යතු රෝදාගේ ෆහුදුහ වෙස් වේදාන දැන් ඊතුගේ තහුනියා හම හුරියා වේ ෆෝන් නම් වෙස් දැන් දැන් මියා දු තෆ්සීරන් අලවන්න කියන ඒවර ෆස් වෙච්ච දැන් සුවාලෙන් ඔබ්බේ ෆලොක් සුවාල් amihar tasbihatan ebahuri adadu ballawa famisarik herita hadis ful kurawa famisarik meweni kalima havir sateka fahar hendun sateka fahar kiya mihage faafata fuhegen daane kanduge fontan hagina yas kudifaafata kudifaafata fuhegen daane sateka fahar la ilaha illallah wahdahu la sharika lahu lahul mulku wa lahul hamdu wa huwa ala kulli shay'in qadir hame gotta subhanallah bihamdi subhanallah alazim kalima sateka fahar adadu ebahar kandaili fa oragina zikurtaka adadu kandaili fa horicha adadun kurun emmerangali දැන් අදදු කණ්ඩ නේලි ෆෝරිච්චියන දැන් හිතන් එරි වරකක් කියම් වී මස්සලෙන්නේ දැන් හොරින් සාරකන් අදදු ඉංගිලින් ගුණාගෙන් ඔලේ මිහුන් මස්සෙන්නේ තස්බිහ වති බේනුම් කුරියස් එකම මි අකීදා නොබෑ බය මිහුන් බුරන් ඉතිවන්න අතුග මි තස්බිහ වති ඔතීම ඉතිවන්න අල්ලාහ් මතින් සිකුරු කුරන් හඳාම් වනි එතන් කොළොන බෑ බය මිහුන් බුනා එච්චෙන් ඒ වර ගින ඉන්දියා පාකිස්තාන මිහුන් සල්ගොන කම් එබහර අඩෝ ආ එ මිහුන් බුනා අඩෝ තිමන්න මෙන් අතුග මි තස්බිහ වති ඔතීමයි හඳාම් වනි අල්ලාහ් සිකුරු මත් අල්ලාහ් සිකුරු මත් එහෙම ගෝසේ ඒ අකීදා ගෝසේ එහෙනනු ඒගෙන් ගුණමකු මස්සල එන්නයි දැන් රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් ගුණවි ඉංගිලි ෆුලතකු ඉංගිලි ෆුලතකු එක ඒ කලිෆාන දොහ මියකු හිලෙන් ගුණන් ඉඳ ෆෙනි වඩාගෙන් ඒ කලිෆාන යක ඉන්කාර නොකරවා හිලෙන් ඒ මස්සලෙන් ඉඳ ගුණන් උද ගුමි හුන්නයි ගොත තස්බිහ ෆති ගුණ දාන ඉබ්නු තේමියා සිතාල ෆෙනි හුද්දේ ආකී aa e miharu kiti qur'ana me fatan qudusi hadisa hore far am ko fitta hoge nan kiti qur'ana qudusi hadisa hore far ngejje miharu kiti qur'ana ki ege lafzwes allah ge hadratum ege maanaves allah ge hadratum ehma eyakan evves uni ituren nugen wen evves miyak evves emme akur evves fijevves adi misaka maana hama emmana inna hen lafzen ide daneta ব্যবহার ব্যবহার মিসাল কে ইম্মান হি মেনে লফজ তঙ্গারাই বাহুগা এগেন লফজ মিসাল কে লেদানে তো এগেন লফজ না গায় কুরআন লফজ না গায় নুলেবে মিসাল কে বাইঙ্গা কুরতঙ্গে বাহার এ লফজ ইনাস নেতাস মানা ফুরি হামা মিসাল কে বাই তন্তঙ্গা মিন إن يغفر لكم من ذنوبكم تبا من فافتن الله فساد يغفر لكم ذنوبكم من نليا سبا ما انا ما فرهم ويبا يكب دين هم بجهر ما انا فرهم كي هم نگی دان تيتن نو گه قران کن نه دين کیت قران کو نه دين ای کیت قران لفظ بس මානවස් අල්ලාහගේ හදරතුන් දැන් කුදුසි හදීස කි ඒගේ මාන හැම එකනේ අල්ලාහගේ හදරතුන් ලෆ්ස් රසූලුල්ලාහ සල්ලල්ලාහු අලයිහි වසල්ලම් දූෆුලුන් දැන් කුදුසි හදෙන් බලන් ජෙහනි කුදු දැන් හොරි අනේ මේ ගුරුවානා හදීසා හොරි ෆරක් මේ දී කුදුසි හදීසා හැම මිෆරගු මීනි හැම ගුරුවානා හදීසාගේ දෙබෙදුක සම මිෆරගු ඉනි හදීසා කි ඇයි රසූලුල්ලාහ සල්ලල්ලාහු අලයිහි වසල්ලම්ගේ මා බස් මෙපොනි ලෆ්ස් අල්ලාහගේ මාන හදීසා කි දැන් ගුදුසි හදීසා අනේ මේ හදීසා හොරි ෆරගු එයින් ෆරහි ගුදුසි හදීස් කියනනේ අල්ලාහ් මුඛාතබ කරවා ෆින්නන අලතකුන්නා ඒ තිමන් අල්ලාහ්ගේ අලතකුන්නේ ඒ මියනි බයික යා ඉබාදි ඒ ගොතන් උන්නානේ ගුදුසි හදීස් ක ගුදුසි හදීස් කියනන අල්ලාහ් සුබ්හානහු තාලා මුඛාතබ කරවා ෆලතකුන් ඒ තිමන් අල්ලාහ්ගේ අලතකුනේ කම හදීස් තහුග එහෙනෙන්න උන්නා හදීස් තහුනාන හුකුම් තබයන් ගොව මියනි කම කී මියනි කම කේ මියනි කම කුරිමා මිහෙනේ ඒ ගොත ගුදුසි හදීස් කියනන අල්ලාහ් මුඛාතබ කරවා ෆලතකුන්නා ekamaku e muqatab kurwa finas einal allah ge rasula du kollwa finan ikalefanu ge ta'birun bayan kurwan eti misalakan algondu mi buna ecce mitagen kujja ko anaddo mi misake hen kujja kiyadi fan ek kiyadeni kin algondu mi ki lafzun lafzat takiyeni ahenen nun ena kiyane ena kiyane ena ge ta'birun maana dehawa gota e gota wahaki allah subhanahu wa taala e gudusi hadis fulutaka hadis fuluta yoti du kollwa rasulullah sallallahu alaihi wasallam ikalefanu ge ta'birun bayan kurwan mataka එම ඒගේ ලෆ්ස් හුන්නානේ කලිෆානුගේ ලෆ්ස් අල්ලාහගේ ලෆ්ස් දන්නු අල්ලාහ මේකනි ඒ බයන් කොත් දෙවානේ ඒ මාන හිමනේ ගොතෙන් කලිෆාන කොම්මේ ගොතක බයන් කරවෙස් මස්සලෙන්නේ හදීසා قدسي حديثا دين قدسي حديثا حديثا غوري فرق كيمي قدسي حديث كنن الله مخاطب قربا فيناني علتكنا وحي وحي حديثا كيس وحي قدسي حديثا كيس وحي حديثا كيس وحي قرآن كيس وحي আমি কোন গাছ හිජුරකුරක්ද මස්ත ආයේ මස්තන්ගේ උඩතකාබින් හෙද්දේදු හොසර ෆෙරින් අල්ලාහ් සුබ්හානහු තලා බාර මස්කණ්ඩාලු ගයි මහරම් සෆර රබිල් අවල් රබිල් ආඛිර එයි උඩතකාබින් හෙද්දේදු හොසර ෆෙරින් මස්තන්ගේ බයි ඒ කුර්ආන් ගේ බං ආයේ ඉන්න ඉද්දතෂ් ෂුහූර් ඉන්දල්ලාහ් 12 ශහරන් ෆී කිතාබිල්ලාහ් අල්ලාහ් ගේ හදරතුග අද ශහර මස්තහුග අද කිබාරයි එයි උඩතකාබින් හෙද්දේදු හොසර ෆෙරින් කන්තන් ආහා ඒ හැම තර්තිබුන් හැම අයි දැන් මක්කාගේ මුෂ්රිකුන් එමීහුන් තර්තිබු බයිෆාර ඔළවැල ඒ තර්තිබ ඔළවැලනේ කිවේයි මා කුරිසර මින්හා අර්බාතුන් හුරුම් එතෑම ඒකතන හතර මස්සර හුරුම ඉතර කුරයිෆවනි මෙව මිහදාගත කි හංගුරාමයි කුරා ඉරුග ඒ මහා දිමා මෙව වනේ එමස් මෙව වන්නනි හංගුරාම හුට්ටරංගේ බජිහෙ දැන් එමීහුන් එමස් තංගොල ෆස්ට් ෆහුන් අන්න ගොතන් හදාරන්නේ ইন্নামান নাসিউ জিয়াদাতুন ফিল কুফর আল্লাহ কোরআন কে ইন্নামান নাসিউ জিয়াদাতুন ফিল কুফর এগো তাক কান্তা কোন এই কুফর গে হল বারে তেরে আ মুকামে কে আ মুকামে কে කබ්බල කොසවල් අරබි බහුන් අන්නානේ දැන් අරබිනේ ගෙමි හකින හදානේ අමිහාර ඒ එන උගන්නා දෙව්වා ෆවානේ කබ්බල මේන බෙහෙට්ටේර වෙනන් එගේනේ eden allah kura dumanta ta do allah kura dumanta horiya kama kami basse seddei farata ki allah arabi bahun kama ilmer mi dale fori giyamet do hoga wahaka swarge ke wahaka dekkum sarabi bahun ei eh, me mai basse me fahun ki tu qur'an mm, ba wale bunu basse arabi bahun kama bani den dalile fenna kanne soriya koren ilmerin ge wahaka ijma ilmer mi dale fenna ni kabbal go sawal bas giyamet do hoga wahaka sarabi bahun අර ඉබහුන්න. දැන් අල්ලාහ් කුල දුම්මන්ත හොරියා කමේස් වර්ගයේ මීස්තකුමස් බදල් වෙෆවිය තිබෙන. එහෙම් බත්තරකක් තිබෙන. මහරීතිකෝ. ආ ඒ වර රංගල සුවාලෙන් ඒ කුරි හදීසන් උණ ඉතුරුගෙන වෙනතෝ. ආ හැම ජන උසුරු වරිය ෆෙහෙරි. බජ්ජෙක්ගේ සවමගෙන නොහිෆුනි රම්ලොම් මහුදෙන් එන එවස් ෆුර්සත වෙ නොලිබුන රෝදතක් ගදෝ කුරාක එන මරවගෙන් දේනකන් එවස් වාෆෙන්නේ ආදෙන් මේ හදීසන් උනිතුරු ගෙනෙවෙන් තො දෙම්මේ මිහාර හදීස උනිතුරන් නුගෙනෙවෙන් හදීස කවදස් මෙහර ඒගේ වාගත කි අරබි බස් දන්න ඒ ගවායි දුරංගල දස්කොක්ගෙන් තිබි මීහුන්න හදීස් බයන් කරවේන ඒගේ ලෆ්සුනුන් ඒනගේ අමිල ලෆ්සුන් වස් ඒගේ මාන ඒකුලෙවෙන් හදීස් බයන් කරවේන এক කියන්නේ අර විබහුන් අර රිවායතු බිල් මානා මානවී ගොතුන් රිවායත් කරුම් හදීස් ඈසින් ගොත ගන්න මිසාලක රාවීන්ගේ ෆරාතුම් එහෙරිය ගොත වෙෆා මිසාලක එන් හදීසෙ තින් හතර රාවීන් තින් හතර සොහාවීන් එබැහිඳ බයන් කරව වැෆ ලෆ්සු තෆාත් එක මානේ කෙච්ච ලෆ්සු තෆාත් එකෙන් ගේච්ච කි අස්සාබේ කලුම් වෙසෙහරි එබේ කලුම්ගේ ලෆ්සුන්නේ බයන් කොෆා රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම්ගේ සීදා ලෆ්සකුන් නූනේ ekama ko ebahari warabballawafa e bekalun hama rasulullah sallallahu alaihi wasallam lafzum bayan kuraweto sababaki hadis riwa kurairu ebahuri harakat takaddan den hama hama koffa misalaka rasulullah sallallahu alaihi wasallam ashabe kalige konduga ippulu lavwan hunnawagen hadis bayan koddebbi wa irshad debbi den e sahabi tabi bekalakan e hadis bayan koddebwaru hama ekotak konduga ajjassawan huragen den tabi tabaatabiya bayan ko devvar hame gotak kondu ga ajjassawage gotak gos muhaddisunna hame bas ebahar yak mikani musalsal are bahum hadis istilahu ga mikani e attaru ga hadis ta musalsal age e harakat takaddan denge me ebe kelenge bahar balla harakat takaddan den lafz bas ki habur kabballawan ವಾನೆ ಹಮ ಗೊತ್ತಂಗ ಈ ಜಿಕ್ರೆ ಅಲ್ಲಾಹ್ ವಹಿ ಕುರವನಿ ಗುರ್ವಾನ ಕೆ ವೆಸ್ನು ಕಿತಾಬ ಕೆ ವೆಸ್ನು ಅಲ್ಲಾಹ್ ವಹಿ ಕುರ ಇನ್ನ ನಹು ನಜ್ಜಲ್ನ ಜಿಕ್ರ وإنا له لحافظون أي ذكر جتريجي بهمن حديثس حدیث کی ہم ایوگت واسو ان اچن رسول اللہ زمانو کے حدیث وس دیویں فراب حقیقت کے بن رسول اللہ صلی اللہ علیہ وسلم منا کروا فے بن حدیث دیوں ای کی وے ای گروانا مسن ویدان ایتی ای زمانو کے ہم می اصحاب ای بہری بے گروان تک بے بے کن گروان تک رسول اللہ صلی اللہ علیہ وسلم بس فلوس ودفا سگ ابن مسعود من گنگلون مصحف ہوگا بحر رسول الله صلى الله عليه وسلم باي بس فلوتا اسباد اي مثال کے کلیفان اي باوالا بیان کو دیوار لیان امر کر بار کلیفان فهم بونے فین تان کول وسی گروان کمن ہی کو باي بے کلوں گے بحر لیو باي بے کلوں گے مصفتا ہوگا اہم وین رسول اللہ صلی اللہ علیہ وسلم ادوس پر منا کروی حدیث لیان ای گروانا مسن یدان ایتی اے بیرا ایکم کے کے فهم کلیفان باي می ہن اے بحر وکین انگوا فس حدیث لیو وان dengan ekka sahabinge hittahuga allah hori qur'an rakkater kura devvi faden hadis taves rakkater ko devvafa ege fahun eliam ferije hadis ta hadis ta jama kuravije hama qur'an jama qur'an me jama kuranu emme frotam kombe kare aw kurge fan jama kuravi hori ha giraayta ke ekko masuniko tartibe vesu kuravali aw kurge fan ke cheka jama kuravi ege kurin linus liye ve qur'an mi humge hituga hori qur'an නොස්ලි උමරුගේ ෆාන මිෆෙන්නනි ගෙල්ලිගෙන් ගා දානක උමරුගේ ෆාන ආසබ කුරු ෆාන නසීහත් දෙවන් උමරුගේ ෆාන එබ්බස් කුරුවියා උමරුගේ ෆාන කුරුවන් ජමා කුරවම දැන් ගුරුවාන් එක් එර් රිවායතකන් එක් ගිරාතක ජමා කුරවි උස්මානුගේ ෆාන ඒ ගිරායත හොග මිහුන් ඉඛ්තිලාෆෙන් උල මිහුන් අරබිනේගේ මිහුන් මිඋලනි මි ආසර්බයිජාන හිසාබ්ත හොග ඒ හිසාබ්ත හොග මි විගත කි අරබිනේගේ මිහුන් ගුරුවාන් ගිරායත තෆාතු විමා මිහුන් මිහි කුරනි ඒක කොනන මහරේ මි කියන රංගලා අනකන මහරම කියන්න ගන්න මම කුර්ආනගේ බහර බයෙන් එච්චික ෆිලිතවස් හජ්ජරාත කුර්ආන් බාවාලෙම ඒ ඒරෝයින් මෂ්හූර් හජ් ගබීලා අරබින්ගේ ඒ හජ් ගබීලාගේ මිහුන්න උර්හාමන කියේ ගොත කුර්ආන් බාවාලෙම ඒ බයි ලෆ්සු තෆාත් मेरो हरम के तरीके से बैठ रहा रुके लफ्ज तफात है भाई बसता हुआ एगो वाह के अरबी के शेर मिसाल के यूसुफ सूरत के मैंने वकालत हाई तलक है नो वकालत हाई तलक भाई गिरायत है वकालत ही तलक भाई गिरायत है वकालत ही तलक एगो तेंगे बाहर yafalun kya tanag tafalun baytan ego tangi bahar bay badal tangas e akiye badalen nun e ki allah baawale bi goin hajjirat e umar ge fan abes oli wadaage umar ge fan to mihaka masle je hejje umar fan wan timan nay rangalam ki ana kaman timan umar ge fan abaga to ki e, atun mulim masle nimmale ben ulani ma kurin දැන් අනේ එද්දොහක මීහකු ගෝස්කෝ මීහකු මි කියන්නේ ඒන රසූලුල්ලාහ සම අරිහුන් අඩුවෙස්සෙවි ගොත. අමරුගේ ෆානු කිව්වා ගොත කන්නෝ. එකම හරු කරි කුරබ්බැහි ඒ සහාබිය උමර් ගෆාන් දැන් ඒ සහාබිය ඇස්මි දන්නා රසූල්ලාහ් රසූලා දැන් මේ උමර් ගෆාන් කලේ ෆාන්ස් කියන රංගලට ඒ නොසි කියන රංගලට ඒ නොසි කියන රංගලට ආයම් විමා දැන් හදීසක කොම්මකස් උනි තුර නුකුර වේ ඒකම අරයි බහුගේ ෆුන්නා බොස්මි හුන්න ඒති රිවායතුම් බයාන් කුර වේ වාකේ කි ඒගේ මාන එකුලේ වේ ගොත ලෆ්සු තෆාතු යස් ඇහෙන් අය දිහරාජ්‍ය කියවි දාන එකමකු මේ ආසිම් ගරිවායත මිහු කියවිම මිහ කම්ෆර්මතික ජහයෆොත්තන් කොලක් කුරි ගහන කියන්නේ ෆෝමුල කොමෙ මිෆාරු ඉංගේ එන ඒ දොංගලේ ෆානුගේ සමානුගේ මිතනන් ඇස් එද්දෝ එනන් ඉමාමුකන් ලිබුනීම එනත් වර හේරුන් තෙරි කොන්මස්වරක දන්න මිහෙන් එන එකි වර මුස්කුලි මිහාරු එන මිෆාර ෆෝමුල එන කාතත් දම් කොම්මෙ දවකු හෙඳුරු වාකේ දිවිහරාජ්‍යගේ ඉල්මරිය දිහි රාජ්‍යයේ නිස්බතුන් ඉල්මරිය දැන් එනමුනි තිවන්න එද්දෝ ඉමාම් කන්දෙන තිවන්න කේවි ආසිමගේ රිවායතන තිවන්න කේ මලිකිය උමිද්දීන් මලිකිය උමිද්දීන් කීමා එන ගගේ ජහාෆි කන්නේ කොමස්මියා ඒ නොබෑකෝ කීකා මලිකිය උමිද්දීන් ඒ රසූලුල්ලාහ සල්ලල්ලාහු අලයිහි වසල්ලම් කලිෆාන් බයර් රේරේ අල්හම්දුලිල්ලාහ් බාරබ කියව මලිකිය උමිද්දීන් මාලිකිය උමිද්දීන මලිකිය උමිද්දීන දෙකෙන් හැම එවරක සොහා එවරක නෑ දිහරාජමද හෆ්සු රිවායේ حفص روایتن අලුන දිහ රාජ්‍යකම කියවනි අදි මදීනාකෙස් මක්කාකෙස් නන් හෆ්සුගේ රිවායත් මි මදීනා මුස්තෆකෙස් මින හෆ්ස රිවායකම මගරිබ මොරොක්කෝ මගරිබ මොරොක්කෝ දෝ මොරොක්කෝග එතන්තාංගම කියවනි වර්ෂ වර්ෂ රිවායත් වර්ෂ වර්ෂ රිවායතන් එමිහුන් කියවනි මුලින් වෙසෙතා කුදින් වෙස ආහාර මිජාමියා ඉස්ලාමියා කියවන් උල කුදින් ඉමාමකන් එරියකස් එමිහුන් කියවන්නේ හැම වර්ෂ ගිරායත් එමිහුන් නාන මුලින් දාමා එක ඒ බේ ෆියද්දම වද්දුහේ වල් ලෛලි ජා සජේ මා වද්දාක රබ්බකෝ මා කලේ එගොත එහා බොඩකන්න කලේ එගොත මේ ලෙඹේ එගොත ලෙඹේ ලෆ්සුත වස්තෆාත් වانے මේ වරුෂ් රිවායන් එවස් සහ හමාර රිවායතෙන් එකොම් නැගස් ආ සුවාල් ವರ ರಂಗಳ ವರ ಬುದ್ಧಿಯರಿ ಸ್ವಾರೆತ್ತಿಗೆ ಮಾಶಾಅಲ್ಲಾ ಅನೆ ಒಮ್ಮೆಗಸ್ ಗುರುವಾ ಹಿದಸ್ ಕುರಿ ಮೀಹುನ ಸ್ವರ್ಗವ ದೇವೇನೆ ರಸೂಲುಲ್ಲಾಹ ಸಮ ಮುಖಾತಬ ಕುರ ವಿಕೊಂಬಯಕ ಅಸ್ಸಾಬಯ ಕರುನ මිහාර මිසාලකන් අලගොන්න මිබුණනි දරි මිසාලක කුඩ කුජ්ජව කාරිගෝ නමාද කුරාරියෝ නමාද වගුතු ජෙහුණියේ එකමක වුදු කුරාශකේ නොබුණා එහෙම ඒක මානේ කියනකොස් වුදු නොකර නමාද කුරානීත එහෙ නෝනන්නෝ එහෙම මේක මානකි නමාද කුරාහේ බුනීම ඒනකොස් ෆුරතම කුරංජිහනි වුදු දෙන් නමාදන් අරංජිය එම ගුරුවාන් හිතදස් කුරීම ස්වර්ග වන්නානේ මිහාර්ම තිබුණ ෆේගේ ෆුරතම කන්තත්තබ්ස් කුරීම ස්වර්ග වන්නානේ නමාදු එ නමාදු නොකොරේ ෆුරතම ගුරුවාන් කියවිය කසේකම වෙසවාබ වෙස්නුද වන්නමාදු අස්ලු අස්ලු නැති යකාදෙන් ඒගේ ෆරුතහුගේ බේනම නැත්තා ෆරුත ගොෆිතහුගේ බේනම නැයි අස්ලු නැති යකායි එහෙම නමාද කුරාහේ අල්ලාහ් සමත කීතු ගන්නක නමාද කුරාහේ බයි කුර වේගමාන කි වුදුවස් කොග්ගෙන් නමාද කුරාහේ හැම එකත ගුරුවාන් කියවීම ස්වර්ග වන්නානේ මිසාරක ස්වර්ග තෙදෙන් ඒ ගුරුවාන් හිතස් කොෆවා හිතෙන් අල්ලාහ් සමන තාල වනි නරකෙන් හරං කුරවවා එකමක එයි කොංගතක නමාද වස් කොග්ගෙන් ගුරුවාන් හිතස් මිහා නමාද වස් කොග්ගෙන් ගුරුවාන් හිතස් මිහා වරක් ගුරුවාන් හිතස් මිහා කි වරම්මායි මිහෙන් ස්වර්ගයේ ගෙම එම්මෙ මති දරජතව ගතිමු හදි ඒනගේ මම්මයා ගුරුවාන් දස් කොෆවා කුජ්ජාගේ මම්මා වෙ සහභාජ්‍ය වෙරි mamma raba pehraves eba libe tanga tahte ege elifawa komme jawahire jawahirun furifawa jawahirun furifawa tahten eba libe tanga tahtu komme jawahirin irafur aligada wegenbe komme akas yuqalu liqari'il qur'an rasulullah sallallahu alaihi wasallam guruan hiddas miha yak giyamet dohog wahi kuravene iqra wartaqi warattil kama kunta turattil fid dunya e guruan hiddas miha කියවමුන් 16 අදි මච්චන් අරමුන් 16 කියවමුන් 16 මච්චන් අරමුන් 16 වරත්තිල් කමා කුන්ත තුරත්තිල් ෆි දුනියා අදි කලේ තරතිලුකො කියවමුන් 16 දුනියේ කලේ තරතිලුකො කියවදන් ලස්ලහුම් අදි අදි ලස්ලහුම් අවහකයසුම් ලස්ලහුම් කියවමුන් 16 අරමුන් 16 මච්ච ෆඉන්න මන්සිලක ඉන්ද ආඛිරති ඉන්ද ආඛිර ආයතින් තක්රාවහා කලේගේ මන්සිලකී කලියන් එම්මෙ ෆහු ආය කියවේ හිඳු කලියන් හුරවේ තනේ දැන් මිසාලක අල්හම්දුලිල්ලාහ් ෆරයන් අලිෆ් ලාම් මෙන් ෆරයන් ගොස් මිනල් ජින්නති වන්නාස් කිය එන උනන් කියා හිසාවේ ඒ මකාම එන එහා මති නෝ දැන් තී හැම දෙම්ම කුරිසුවාලු දෙම්ම කුරිසුවාලේ කුරින්වස් වාහක කි බද්දල්වානි ස්වර්ගයේක දරිෆුලා බද්දල්වානි ඊමාම් වෙහුරජ්ජ තවහීදුක මති මරවජ්ජ දැන් හුරි කුෆාෆත ඒක සවම් ෆුස්සා දෙවන අල්ලාහ් තාලා බයි කුෆාෆත ෆුස්සා දෙවන ගියාමෙත් උරේ දේවාගේ තවහීදුම් බේරු මිහකු එදෙන් සුවාලෙවස් නේ යකස්වාල් කොග්ගෙන් වෙස්නුවාන එච්ච යස්වාල් කොග්ගෙන් වාන ඒ ෆුරත්තම කමකන් අල්ලාහ් සුබ්හානහු තාලා අමර කුරව්වායිරු ඒ අමර කුරව්වනි කුරිය කන්තකන් අමර කුරව්වාෆේ ඒකන්තන් ඔති කුරීගේ බයන් කොෆ දෙන්නු ජිහේ හැම අලිෆුන් අනක්කා යායක් කියාක ඒ නමාද කුරා වුදු කුරන් ජිහේ නේ මියනි කමෙක් කොග්ගෙන් ඒනි කමෙක් කොග්ගෙන් දෙන්න නමාද කුරාට කිහාදිකු කමෙක් කුරංග බජියනක නමාද කුරම් බුණා එංගෙන් ජිහේ නේ මම බුද්ධි හුරු මේක නමාද කුරාට ඒ බුණියේගේ ෆහතුන් කුරන් ජිහුරියා කමෙක් කොෆ්ෆා නමාද කුරන් ජිහේ එහෙම ඉසාරක මියනේ අමලෙක් කුරියා ඒ බොයි මියනේ අමලෙක් කොෆිය සෝරක වන්නානේ දැන් කොබ නමාද රෝද සකා ඉන්වස් කමන්නේ හැම එකනේ ඒ අමලෙක් කොග්ගෙන නූනේ ඒක මානේ කිසෝරක වන්නානේ ඒක මානේ කී හුරියා කම කුරීගේ අස්ලුතකව හුරියා කම කුරංජි හේනේ මෙහර අස්තුතක වා හුරියාකම කුරියකස් මියක වින දාන ෆාෆේක සබු නරක වන්නන් ජිහෙ එකම කුමි අමලුක සබුන් අල්ලාහ කෂිකම් වේ අමල් ඒ ෆාෆා ෆුස්සවද ඒ එච්චි මානේ කියස්කෝ ආ එනගේ ෆිරිමි හවසක හරංගලිය ෆිරිමි හවසි ෆැලේ දාන නොත එනගේ දරිය වලිවරියන් එම්ම කෑරිවන එනගේ දරි දරි ෆුළු ගාක දරි ෆුළු බාලෙක වීම දරි ෆුළු උඩ බාලෙක නුම හුරජ බාලෙක වීම හිපාන මෙහර අංහිම් මිහාගේ එම්ම වරුගද වලිවරේ හිකාක වෙනගේ ෆිරිහින් දරි දරිය කුරජ ෆිරිහින් දරි අංහිම් මිහාගේ එම්ම වරුගද වලිවරිය බප්පයි වෙස්නෝ ෆිරිහින් දරි ෆුළු හුට්ට බප්පය කැසුන දෙන වලිය ෆිරිහින් දරි ෆුළු දෙන් ජීනි වලිය මීහකා ඉඳ ෆහුරගෙන් දරියකු ලිවෙ ෆහුරි මීහෙ වෙච්චි අංහිම් මිහා දරියකුනේ තෙජ්ජියා එයි බප්පා න්‍යාර අසබාගේ තරතිබු මිදනි අනේ වලිවරිකම් වෙස් එම්මෙ ෆරතමින්නානි බුනුවා දරි දරිෆුළු ෆිරිහින් දරිෆුළු එම්මෙ වරුගදවානි එම්මෙ වරුගද මෙම නසබුගේ එම්මෙ වරුගදවානි දෙම් බප්පා අදිදා ආ එනුලිවේන එනුලිවේ ඒක කුෆරතන් දේන් තයාරනවා නෙමෙයි බප්පා බප්පා මීහා අල්ලාහ දන අල්ලාහ හිතමන්නගේ දරින්තකා අබි මීහා ආ බප්පා මම්මා යතිබිය හුරිහැම් නරකල්ලා හිතමන සනාමකොත් හ්ම් එනුලි වේන සුබ්හානල්ලා ඒනා එවස් මීහකන් නුදේරදි රහමත්තරියක් දේන බප්පයා මම්මයා දෙතරේ ගෝරි හම්දර්දි බොඩවාන තරහමත්තරියක් බොර බප්පයා මම්මයා කුරා හම්දර්දිමා බොඩවාන බප්පයන් නුදේන මම්මයන් නුදේන ඇති කොලෙන් අමලකුන් එදවා කුන් දේනම එකක් වස් එකක් අබ්බ සුවරුගේ වනුමප්පහු රහමත්තරිකම් වස් ගායමවානි ඒ කුරින් එවස් මීහක එවස් මීහකන් නුබලාන මියා හිසාව බෙල්ලේ උමප්පහු තා සුවරුගේ අධිවදේ වේනි ඒ මහෂරුගේ මෑදානක එකකු එකකන්නු බලාන ඒ දුවහුගේ වහකි මීහකව දෙන තිමන්න මුළු බිම් ෆුරා රන් දෙන මේ අල්ලාහ් ෆිදුවේ දෙන මේ තිමන සලාම කොද්දේශ එකම කෙවර රන් එන ලිපෙකෙන් තකම තෙදුවරිකමක් වෙන පුනාන තෙදුවරිකමයි දැන් වාකේ කි එව්වස් මීහකද රහමත්තරයකන් ખાසකන දැන් මීහ රහමත්තරයකන් ඒ රහමත්තරයකම මීහා ගොතුගස් වෙන්නා ස්වර්ග වනම ෆහුගා ඒ කුරියකනු වෙන්නානේ rahmat tere ku rahmat tere kuma gotuka mahshar ge maidana kunu fennane sorge wanamafo vekanta sabit veken daane ei enabe sorge wadevjja komme mihaka sorge wadeven enage amalun ehem mihage amalakunnu eno mihakan hagged den jefo vejjia enage amalu takum ei wi abajje verkam akiyedo hogar sunan des blokorani timaga amalun den jehun majbur veken den jeni allah nangawani enanu dena ಆ ಏತಿ ಓತಿದೆ ಮಿಸಾಲಕಂ ಏನಗೆ ದರಿಂ ಹವಾಲು ಮಿಯಕು ಹವಾಲು ಏನಕಿ ರಂಗಳು ಸೋಲಿಯು ಮಿಯಕ್ಕಮ ಗವಾನಮ ಕೊಮೆಸ್ ಮಿಯಕು ಹವಾಲು ವಾನೆ ಶಕ್ಯ ವೆಸ್ನೆ ಏನೇ ಕಿಯ ಬೊಡ್ ರಂಗಳು ಮಿಯಕ್ಕಮ ಗವಾನ ರಸೂಲುಲ್ಲಾಹ ಸಮಾವಾರ ರಸೂಲುಲ್ಲಾಹ ದರನಿ ಉಮರ್ಗೆ ಫಾನ ದರನಿ ಮಿ ಎಮ್ಮೆ ಬೊಡತಿ ಬೇಕಲ್ ಬೇಕಲ್ ಎ ಹವಾಲು ವಾನೆ ಕೊಮೆಸ್ ಮಿಯಕು ಹೆ ರಂಗಳು ಮಿಯಕ್ಕಮ ಗವೆಜ್ಜ ಕೊಮೆಸ್ ಮಿಯಕು ಅಲ್ಲಾಹ್ ದೆವ್ವ ತೌಫೀಗೆ ವಿಯಾಯ ದರನ್ಯಂ ಒವ್ವೆ ದರನ್ಯನ್ ನೊಫಿದಾನೆ ಶಹೀದು ಯಸ್ مروتي الموت في سبيل القتل في سبيل الله يكفر كل سيئات الا الدين الله سبحانه وتعالى ماوغا شهيد مكي اي حريها فافف في كمك دارني فيا دارني نو فيه ني دارني نا ناكي كي ayna ke bukhari inda kar bune thi ආගෙනස්තේ වෙගෙනස්ති බුඛාරි දැන් අලගොණම් නැගි ෆොයි ගොතුග වාහකේකි ඒතිකාෆම කියනි එද්වසෙම කුඩවගෙන් එවස් ඉල්මරි නගාෆිනි හැම එකනි එම්මෙ දලීලකුන් ඇයි උමරු ගෆානු ජාහිලිය සමානු උමරු ගෆානු පුනෆමියොති නදුරේ තිමන්න බයිතුල් හරාමුග මස්ජිදුල් හරාමුග එද්දවහු ඉන්න ඊතිකාෆ රසූ ඉස්ලාම් වඩාගෙන් උමර් ගෆාන විදන්නවනි අල්ලාහ් රසූලා තිමන්න ජාහිලිය සමානුග මිගොත නදුරබ්බුන ෆයවනි හදීස් රුක නදුරු ෆුද්දාර එමෙ ජාහිලිය සමානුග පුන ෆයව රංගල නදුරුතන් ඉස්ලාම් අෆහු ෆුද්දන් ජේන ඒකෙන් දලීල් කුරේ දලීල් වෙස් ජාහිලිය සමානුග පුන වෙස් රංගල නදුරුත ඉස්ලාම් අෆහු ෆුද්දන් දැන් අනික ඒ තනුන් නැගනී ඊතිකාෆ එද්දවස් දැන් ගාඩියෙක්ගේ රම්මිස් කිතුගේ හැකුඩ කුඩ යුතිකාෆක ශරවි ගොතකුන් නොකියනේ එච්ච එක් ගොතකස්නෙන් අලවණම කියාවැසුරු රාජ්‍ය ගොත කිවසෙයි එම්මෙ කුඩ යුතිකාෆේ ගොතුක කියනී එද්වස් අදි ඒකතන කින ඉල්මෙරින් ගබූලන් නුකුර එවස යුතිකාෆකමක යුතිකාෆ එම්මೆ මදුමිනි දිහදුව හේ ඉතාලෝ නුවද්වස් නුවත දිහදුවස් එයි පහුදි හේ රම්බම් මහුග ඈ ආ එද්වස් වෙජ්ජාරේ ගණ්ඩා එද්වා ඒ ඒරත එද්වස් වාන කොම්මියක සෙයි ඉතිකාෆුගේ එම්මේ මදුමිනිදෙන් බුඛාරි කෙනස් දක්කාරමුනේ න අය එන්නෝ බුඛාරි ගොන්නානේ එක් ගොත කරලා ආ ආ දරියකු විහෙම එබොයි කනයි ෆරාතු කම්ෆෙද්දරුගේ බංගේ වාතු කම්ෆෙද්දරුගේ ගමයි eden ane so, riwayat sahhayn nuwas inge hadis sahhayn nu kama kuden fadail amal ke tere himene kan tata iha dhaif evs nu hem vegan ilmer nge bahari amal kurawaf warak puri sure aden ane tahni kurung ei kadur kole rangali ajwa kadur kole libejja ajwa kadur kole ehme ken madina ke huna kadur nge ajwa kadur ei evar maik kaduren ei egen kadur kole deo revar komme do ko hendunu kami had duha ko sihurevs nu jiyen ei ajwa äh, kadur ein eti kole ma miha kulawwa tahani kollu rangalu hewla fa miha kulawwa datun hem titala kujjage talige jassal tahani keden ba emmi humpune maamu kolakkum bas foni etche jassal kadurun livejje miha tahani kolun eden lazimennu den äh, sunnaten e rasulullah sallallahu alaihi wasallam kurabbi kamen ei den nan kiyun e habwana doh nan kiyani bappa nan kiyan jeni bappa miha kunu je okul kaanti hegenes සකරාත්තක ජස්සාක ෆාසා කොලද්දී ඔයි ගොතෙන් නුන් ඒ කියේ බප්පාසුනන කියන් ජෙහනි දෙම්මිසාලකන් ඒන රහුග හුරු හේවල ෆාමියා හු ගෙන එකමක යකුණු ජෙහන සොලවාතේ ෆාතිහායි කියවාක මේ කියන් ජෙහ ගොතක ඒන ලවම්සාක බයෙන් අස්සාබිය කනව ගෙන්ද රසූලුල්ලාහ සල්ලල්ලාහු අලයිහි වසල්ලම ගාරිය ගෙන්ද මකරිෆාන දරිෆුලු උංගන් ලබ්බහ මෙ විදාලෝන මිනක නමකීමියේ එනිමුනි එනක නම කිමියේ දෙමිහුන් උසාකේ කිකොල්ලියස් මස්සයන් දෙමිහුන් තිබිතනකෝ ඒ නන්දේ ගොත කිමි සලවයි ෆාතිය මිතාංග මෙන්නනි එක්කල කුරි සමානුගතෙන් ඔන්න ගොයින් ඒ ෆෑසායන් කන්තක් කුරුන් ලාරි එක්කලකස් ආ ඒ දෙම් මස්සයන් නේ ඒ දෙම් අමිල්ල කමෙන් එයි එකමකෝ එයි ඒ ගොතුන් සුන්නතුන් සාවිතා කරන ඒ කුජ්ජාය බෙහෙ ගොතු මිසක දෙවිදාන ආමි කුජ්ජාරන් අල ගොතු තරබියත් කර ඒ කුජ්ජන් හිය දුවා කොල්ලා දෙනු ඒ රසූලුල්ලාහ සමාරිහන් අස්ලු සහාබි මි ගෙන්දනි දරිෆුළු ඒ කලිෆාන හිය දුවා එන් හොදු මට්ටක ඒ කලිෆාන හිය දුවා අල්ලාහ හිජාබ කොත් දෙවා ඒ කලිෆාන හෙන් බොලු ගයි ෆිර්මා ලහ දුවා ආමි කුජ්ජා හිය කුජ්ජකම් ගලවා ශියේ හිදායතු මති සාවිතුවා කුජ්ජකම් ගලවා ශියේ ගොත ඒ කලිෆාන දුවා කොල්ලා දෙවා ಎಗೊತ್ತಂ ಹಿಯದುವಾಯಂ ಹೋದಂ ಅಸ್ಸು ದಾನಿ ಮಿಹಾರ ಕುನೆತ್ತ ಎಗೊತ್ತಂ ದುವಾ ಇಜಾಬ ಕುರವೇನ ಕಮಗೆ ಯಗಿನ್ ಕಂಗೊಂ ಹಮ ಏಕ ಕುವಸೆ ಬೈತ್ತ ನೈ ಎಮತಿಮಾ ಮಿಹಾಯ ನಂದಿನುಂ ಹೆಮರಂಗಾಳಿ ಬಪ್ಪ ಮಿಹಾ ಆ ආ ඒ ෆොර්තම ඉස්ලාම් දින්ගේ බොන්දෙන් දින්ගේ එක මාන කියන දුහක ඉස්ලාම් දින කොනෝනි කොන්නානේ ඒම බිදුව ખુરાෆි කන්තත්ත කුදින්නේ ඒ බොන්දේ එක ජිහෙච්චිස නෝනේ ලා ඉලාහ බෝලියක ebbo hondina kasena nulafa wegen edani kitam mio kitab shahade bondi hati mi olani five bomb bes kitam five bomb shahade boy egen ti mi hunge ah ehmi mai ah ආහිලයන් හිනබජ්ජවන පාපයක සලාම් කොෆියා මිහාර දෙන රාජ්‍ය කුදින්නේ මිහාර තිමස්සර එංගේන මුළු මුජිතමා මිහාර දෙ මිහාරම එංගි හුර අං හිනබස්සලාම් කරන්නේ ෆිරහින් කුදින එංගි හුර ෆිරහින් කුදින්න මිහාර නුකොග්ගේ මස්සලේ නුජිහේන දිවි රාජ්‍යයක් ඒ මිහම් මෙන්න එංගේ එප මිහාර එකන් පුරීගේ නේගේ හුර අලම් මිහක වේවාහක බුනීමත ආකමකවානි වෙකෙන් බොඩු ෆිතුන එක වෙකෙන් දානි එකම මිහාරු එංගේනේ මිහාරු හුද් කියවෑගෙන් ඈස් තිබි උරිහෑ මේ ගොවා ගොවනි රේඩියෝ තකුණා ටීවී තකුණා හරාමේ මිහාරු දෙන් ගේන රජිතුන එකන්ත ඉලේ විරණ කයන හිලියන් එන කායතයි ජොඩ කොසලන් කරොන් කේ හරාම් කම දැන් කරොන් ඒ නෆාෆේ කුරිතාය කීගේ ආ නතුරුවද සේ හමසවාබලි බේ නතුරුවද එකම කො අස්ලු නදුරු බුන්ම කීම කරු හකම නදුරු ෆුද්දුම කීවාජිබු කම ආයි වරන් හයරම් මංජේ කමෙන් හරියතු වේ නදුරු මිසාලකම් මි බුණනි මියනි කම වෙජ්ජියා තිවන්න මියනි කම කුරානම එන ඒ හිය කමෙක් කුරන් ඒ බුණනි අල්ලාහ කමෙක් කොද්දේ මතින් එජ්ජ එහෙන් වෙගෙන් ඒ වරබ් බඛීල මිහකේ රසූල් හදීස් වල කුරබ්බනි ඒ වරබ් බඛීල මිහකේ නැකි එපද මිහායි ඒගොත කමෙක් කමෙක් අනෙක් ගොත එවස් කමකා නුලෑන දුරුබුණු ඒ මස්සලේ එන්නේ එක්කෙන මුතුලකු නදුරු ඒගේ මාන කිව්වස් කයෙදෙන් නුලෑ නදුරු බුණුන් ඒගේ මාන කිමිසාක තිමන්නාම අල්ලාහට්ටක මිවෙනි මහෙග්ගේ මිවෙනි දුහා කරෝ දැන් මොරමන් නදුරු බුණෆි අල්ලාහට්ටක ඒ නදුරු එන බුණි එවස් කමෙක්කොත් දෙම තින්නන්නෝ ආ නදුරු කීන තිබුණා මෙහාර මිසාර වේතෝ ඔව් ඒ හැම එකන් ඒ වේතෝ බලගේ মানে කොද්ද මුස්තකබලුක නොවියස් මස් එරුන් ඒ යකුණෙන් ඒරකුන් අනේ එවස් කොලක බරෙන්නුන් යකු <laughs> එවස් කොලක බරනෝනි මතීක දෙන්නේ ඒ වාගේ මුතුලක නතර එකතු කසින්ගා දාන දීති යාරම් සාරේ මුතුලකම නතුරු මස්සන්නේ එහෙම අල්ලාහට කාමියනි ෆකීරුන් නැතිවන්න මියනි කමෙක් කුරානෙ දැන් නතුරකි එයි අල්ලාහ වාජිබුන කුරා කමෙක් තිමා ගාමින නස වාජිබ කුරුම් ඒ නතුරකි නතුරුකෙල මානේ කියේ තිමන් තිමා මිහන් අල්ලාහ කුරියකුනෙත් ඒ රෝදයිෆාක වාජිබ කොෆයි එකම කෙ නතුරු බුනිමෙන වාජිබුවාන එරුන් ජීන ෆුද්දන් නුෆුද්දා ෆියා හුවාගේ කෆාරා දෙන් ජීන එහෙම හුවාගේ මකාමුගේ තිදාන හුවාගේ කෆාරා දෙන් ජීන ආ ෆහුසුවාල් ರಂಗಳು ರಂಗಳು ರಂಗಳು ಹಮ ಏ ಹೇಗಂತ ಏಕುದಿನ ಶಾವಗೋರಿ ಕುರು ಮಟ್ಟಕ ಯಾಕಂತ ಕುರವೇನ ಮಾಯಂಬ ಫ್ಯಾನ್ බුදු වෙච්ච හ්ම් ඒ දෙම් බොඩති මිහුන්න ඒ දේ හදියාත කතෆාතු වානේති දැන් කුඩ කුදෙන් හදියා දේරස් බරංජි හනේ බුදු වෙච්චි නුදී වේතෝ ඒ සබබකි ඒ එකහල එච්චිස්ස කුජ්ජා හිජ්ජස්සීම බොඩ දිවීම මි සකරායවගෙන් දන්නේ ඒ කුඩයිරු හේන විගතක විය හේනේ නි කුජ්ජා එන්නවා එම කුඩයිරු හදියා දේරස් කොම්මස් කාලේ දීනි එච්ච උන් හිජ්ජස්සුවන් මසයි කොනේ බහුර කුලේච්චි මියර හදා දීනි එච්චි වරග්ගිනන්ත ගෙහෙන් හදා බහුර නමාදු දීනු ගරුකුන්ත මිසා ඉස්ලාම් කම් ගරුකුන්ත දොරක් කොම්මේ දොරකු දොරෙන් මින්නනි රුකුණකන් හදා නංජහ එකහර කුලේ එච්චි දස්වාන කුදින්න දෙංගේ මොහර කල්කියුලේටර් හොන්න ච මේ ෆිතක ෆිතල දුවාය ගියවන්න දුවා කාම් ෆරහාර කියා දුවා කය නිමිගෙන් කියා දුවා එගොත ෆිතක ෆිත කුලේ එච්චි නර බහුර වික්කම් එච්චි හදාව තන්තන එච්චි දිනීම කියාරන් අලවන කුඩ කුජ්ජා බොඩු වෙන්ගන්න ඉස්ලාම් දිනුක මච්ච එකම අලගොන මේ බලනි මුලින් වෙස් කාෆරුන් හදාවර කාෆරුන්ගේ අකීදාගේ මච්ච තර්බියත් කරන් හැම එම්මෙ වෙස් මසයි කරන්නේ හැම නම් එකන්නේ මුස්ලිම් අම එම්මෙන් වෙස් මසේ කුරණේ ටීවී තකම් බලයන් එමිහුන් හදාච්චි හදන් දරින්නක් වෙස් එමිහුන් ලබ්වා හේතු නමුනා කබල ඒති කුරහාගෙන් ඒතිය පහානි පෑගෙන් දරි ෆුළු ලබ්වානේ දැන් කියන වානේ කුජ්ජා බොඩ වගේ අන්නම් බාර ඒ කුජ්ජා ලෝබි ජේනිකුම් ෆරාතක දෙම්මා එම්බ ෆෑන් නන් නොකිය මම් වේ මාම ෆෑන් බොලුග තලා එමිහුන්න ඉහිතර එමිහුගේ ඉහිතරම් කණ්ඩා කන්තක් කුරණේ වරණේ ආදනු ගායජිති වන්නගේ දරි ෆුළු ඒ කුරියකුණු බලේ න දීනි තරබියන් තරබියහ දෙක දීනි තරබියන් තරබිය දින්නම කියනවාන මම බෙෆෙන් ගහ කුතක හුරිය චේ කුජන් එංගේන එක මිහාර බලන යුරප් තහුසේම තරබියත් කරවේ තෝ එරුන් එව්ස් මිහෙක්ගේ හග්ගේ වෙසෙන් ගෙනී කියනු අහුලාගේ හුනනි ෆසාදේ ෆමයි බෆයි වයික්කේ වනි කියනු අයින් බෙත් දරියක් වයික්කේ වණී කියනෝ මේ හුරියානු ලෆාතක මිහිගනි මේ කමුගේ සබබු නැහැ ඊගතව සුබ්හානක අල්ලාහුම්ම වබිහම්දික අෂහදු අල්ලා ඉලාහ ඉල්ලා අන්ත අස්තග්ෆිරුක වඅතූබු ඉලයික් වසල්ලල්ලාහු වසල්ලම වබාරක අලා අබ්දිහි වරසූලිහි මුහම්මදින් වඅලා ආලිහි වසහ්බිහි අජ්මයින් වස්සලාමු අලයිකුම් වරහමතුල්ලාහි වබරකාතුහු